කරනු ලබනවා. මිත්‍රිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ ස්වාඛාතෝ භගවතා ධම්මෝ සම්දික්ඛිකෝ අකාලිකෝ යේහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයිති කෞරවණීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ශ්‍රී සුබෝධ යෝගාශ්‍රමය කම්පල ස්ථානේ මුල් කරගෙන බොහෝම කාලයක් සැලසුම් කරලා අවස්ථාවක් ලබා ගත්තා මේ වාසික භාවනා වැඩමුළුවක් පවත්තා. ඉතින් ඒ කාගෙත් මනදොල සපිරෙන පරිදි මේ අවුරුද්දේ ඒ පෙබරවාරි මාසයට යොදා ගන්නට යෙදුණා. ඉතින් මේ තාක් ඒ කටයුතු සියල්ලම අපිට හිතුව පරිදි සම්පූර්ණ වුණා. අද අපේ මේ නේවාසික වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි දවසේ ධර්ම දේශන අවස්ථාව. ඉතින් මේ කාලයේ තිස්සේ අපිට හම්බෙලා තියෙන සතියක පවන කාලයේ තිස්සේ ධර්මයේ ඇත්තා වූ සයාකාර ගුණ දවසින් දවසට හැකි ප්‍රමාණයේ ශක්ති ප්‍රමාණයේ මතුවර ගැනීමටයි මම අදහස් කළේ. මේ එහෙම කරන්න හේතුව එහෙම කරන්න වටින්නේ මේ ධර්මයේ ගුණ හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ප්‍රතිපදාවට ප්‍රතිපත්තියට වැසගත් පිළිසර තමයි. අනික් අත්තන්ට ධර්ම ගුණය නොවැටහෙනවාමත් නෙවෙයි නොතේරෙනවාමත් නෙවෙයි නමුත් මේ තේරෙන බේරන ප්‍රමාණය හොඳටම කැපිපේන වෙනසක් ඇති වෙනවා ශික්ෂාවට බහපුවත්තන් ත්‍රිවිධ ශික්ෂාවට බහපුවත්තන් ප්‍රතිපදාවට බහපුවත්තන් ඉතින් මේ ධර්ම ගුණ 6 ෂඩ්වර්ණ රශ්මීන් වාගේ බබලෙන්ට දිතුලන්ට පටන් අරගන්නේ පූර්ණ කාලීනව එහි යෙදී කටයුතු කරන ඇත්තන්. ඒක සමහර විටක දෙආකාරයකට උදව් උපකාර කරන එකක් තමයි ධර්ම ගුණ වඩවටා වැටහීම භාවනාවේ ප්‍රතිඵලයක් විදියට හිත උනන්දු කිරීමක් ඇති කරනවා. දෙක තමයි ඒ තමන්ගේ භාවනා ක්‍රමයේ හරිද වැරදිද මම යන්නේ හරි පාරද නැද්ද කියලා දැනගන්නත් ඒ ධර්ම ගුණ පිළිබඳව තියෙන මූල ධර්ම කරුණු හදාරීමේ අපිට අවුරුදු 2500 මේ වෙනකොට 51ක් ශාසනයේ ආචාර්ය උපාචාර්ය ප්‍රචාරයන් වහන්සේලා කරගෙන ගිය වැඩවලට ගලපලා සලකා බලන්න පුළුවන් ගතියකුත් තියෙනවා. එතකොට මේක අභ්‍යන්තරගත වීමක් වෙනවා. ශාසනය මේ සාමාන්‍ය මත පිටේ හැමේ කාපු එකක් නෙවෙයි හැම විදගෙන සිවිය සිවිය විදගෙන හැම විදගෙන මස් නහර ඇට ඇට මිදුළු විදගෙන යන ගතියක් තියෙනවා. ඒක නිසා මේ ධර්ම ගුණයන් භාවනා කරනක මම බලන ඇත්තන්ට අමුතුම තෙදක් එන්න පටන් ගන්නවා. අමුතුම රසයක් එන්න පටන් ගන්නවා. ඒ ධර්ම ගුණ හයේ ඉස්සල්ලාම සඳහන් වෙන ගුණය ස්වක්ඛාත ගුණය. ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වකහාතයි කියන එකයි අපි ඒක සිංහල තමයි. නං ස්වකහාතයි කියලා කියන්නේ මනාලෙස දේශනා කරලාද අක්ඛාත කියලා කියන්නේ දේශනා කරනවා කියන එක කියනවා කියන එක. ස්වකහාත කියන්නේ සුත්තු අක්ඛාතෝ කියලා යොක පාලි වචනේ හරිගස්සන්නේ සුත්තු කියන වචනේ සිංහලට හරවන්නේ සුන්දර කියලා කියන්නේ. සුන්දර ලෙස ප්‍රකාශිතයි. සුන්දර ලෙස දේශනා කරලාද කියලා. මේ වචනය සුක්ඛාද කියන වචනය තේරුම් ගන්නට විරුද්ධ පදයේ වශයෙන් පෙනලා තියෙන දුරක්ඛාත කියන එකයි. දුරක්ඛාත කියන එක කියන ලද්ද විලෝපන සහිතයි. අවුල් සහිතයි නම් ඒ දේශනීය දුරක්ඛාතයි. සක්ඛාත ධර්ම විනය නැත්නම් ධර්මය මනාකොට දේශනා කරලා තියෙනවා. ඒකේ කවදාකවත් විලෝප නැති කරන්නේ. විලෝපන කියලා කියන්නේ අවුල් පාස ඇති කරන්නේ, අන්ධබන්ධකම් ඇති කරන්නේ. ඒ ස්වකහාත භාවය සාමාන්‍ය සම්ප්‍රදාන කුල අටුවා විග්‍රහය දක්වන්නේ මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ කියලා. මූල මේ ආදි කල්යාණ මධ්‍යේ කල්යාණ පරිෝසాన කල්යාණ කියන පද. ආදි කල්යාණ කියන්නේ සිංහල කියන්නේ මුල යහපත්. මධ්‍ය මධ්‍යේ කල්යාණ කියලා කියන්නේ මැද යහපත්. එතකොට පරිෝසాన කල්යාණ කියලා කියන්නේ අග යහපත් කියන අදහස. ඒක නිසා මේ යම් ධර්මයක් ස්වකහාතනම් යම් ධර්මයක් දුරක්හත නොවේ නම් ඒක මේ මොනවාක්වත් තේරෙන්නේ නැති ඕනම කෙනෙකුට ඇහලා ලැබිය හැකි සුන්දරත්වයක් ඒක තියෙනවා. ලැබිය හැකි රසයක් තියෙනවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒ බණ භාවනා කරන්ට සීල ශික්ෂාට සමාධි ශික්ෂාට ප්‍රඥා ශික්ෂාට තාම නොපෙළඹිච්ච කෙනෙක්. ඉස්සෙල්ලාම තාසේ සතිපට්ඨාන සූත්‍රය අහන. නිකන් මේ පිරිත් රසයට. ඒකේ මේ ලායට ඒක තියෙන මේ ඉදිරිපත් කරන පිරිතේ රසය ඒත් රසයක් තියෙනවා. ප්‍රතිපත්තන සූත්‍රය අහනකොට ඒකෙත් ගැම්මක් තියෙන නිසා ආදි කල්යාණයේ වශයෙන් ඒකේ සුන්දරත්වයක් තියෙන එක රසයක් තියෙන එකට ඇදලා එන ගතියක් තියෙනවා. අන්නේ විදිහට මුල යහපත් ගතිය පේන බොළඳකමක් විදිහට වගේ. මොන මේ ලාමකයන් සතුරු කරන ගතියක් වගේ. නැත්තම් යමකමක් නොතේරෙන නැත්තන්ට උනත් බැස ගන්න පුළුවන් ආරාධනා පූර්වක ගතියක් කියනකොට පරිෝසాన කල්යාණේ පැත්තෙන් බලනකොට පේන්නේ එහෙම වෙන්න බෑ. මේ ගැඹුරු ධර්ම නිසා මේක හොක්කොට වැටෙන්න බෑ. වැදගත් උසස් මට්ටමට විතරක් වැටෙන දේ හොඳයි කියලා. නමුත් ඒක නෙවෙයි ස්වකහාත ධර්ම විනයක තියෙන මුල යහපත් කතියක් තියෙනවා මුල්ම කොට මොනක්වත් නොදැන මුල්ම කොට නොදැන කෙනෙකුට කිව්වොත් ඒකේ මේ රසයක් තියෙනවා ඊට පස්සේ මේ පුද්ගලයා මේ රසය තුළින් තමයි මේ වගේ කටහඬ හොඳින් හෝ එහෙම නැත්නම් මේ ධර්මයේ ඒ ප්‍රතිපත්තාන වගේ සූත්‍රයක ගරු ලහු වචන උච්චාරණ විදියෙන් හෝ ඇඳුනොත් තමයි ඒ සද්ධාව කරබැලීමේ ආශාවක් වාට මම මේක යොදලා බලන්න ඕන මම කේ යෙදිලා බලන්න ඕනෑ කියලා කුසල ඡන්දයක් වාට සත්‍තාව කුසල ඡන්දයක් වාටපත් වෙන්නේ මුල යහපත් වුණොත් පමණයි. එහෙම නැත්නම් මුල යහපත් නැත්නම් කරබැලීමේ ආශාවක් එන්නේ. එතකොට මේ කරබැලීම වල ආශාව ඇති වුණාට පස්සේ කර බලන අවස්ථාව යෙදී කටයුතු කරන අවස්ථාව කියන්නේ මෑද අවස්ථාව කියලා මැජ්ජේ එතකොටත් ඒ පුද්ගලයාට තේරෙන්න ඕනේ මම ඉස්සලා අහලා සතුටු වුණා ඊගාවට ඒක කරබැලීමේ ආසාවක් ඇති වුණා මම මේ කරබන්නකොට මේ ලාවට යාන්තමට මේ සීලයට බැසගත්තා විතරයි නැත්නම් සමාධිය මට යන්තමට ආව විතරයි එහෙම නැත්නම් මට විපස්සනා යාන්තම තේරෙන්න පටන් ගත්තා විතරයි ඒකත් සුන්දර වෙන්න ඕනේ ඒකත් දිරවන්න පුළුවන් වෙන්න ඕනේ ඒක රසවත් වෙන්න ඕනේ මනාකොට ඒකත් දේශිකා වෙලා තියෙනවා ඒකද මජ්ජේ කල්යාණේ ඒක සාමාන්‍යයෙන් අටුවාවේදී විවිධ පැති වලින් විස්තර කරනවා ආදි කල්යාණී කියලා කියන්නේ සීලය නම් මධ්‍යේ කල්යාණී කියලා කියන්නේ සමාධිය පරිෝසాన කල්යාණී කියලා කියන්නේ අවසානයේ හම්බෙන්නේ ප්‍රඥාව ඒකට කියනවා එතකොට පරිෝසాన කල්යාණී ඒ නිසා සීලයේ වශයෙන් වැසගත්කොට නිවනේ රස යම් ප්‍රමාණයක් වැටෙනවා සමාධි වශයෙන් තමන් කරගෙන යනකොට නිවනේ තියෙන විමුක්ති රසය යම් ප්‍රමාණයකට වැටෙනවා ප්‍රඥාවට යනකොට බොහෝම උග්‍රව වැටෙනවා එහෙම නැත්තම් කියනවා ආදී කල්යාණී කියලා කියන්නේ පෘථග්ජන ස්වභාවය කිසිම බණක් අහලා නැහැ සතිපට්ඨාන යෙදෙලා නැහැ සත්‍ය පිළිතුරන පටන් අරන්නේ ඒක ආදී කල්යාණී. එතකොට සති ඉස්සලාම අහන දවස් සතිපට්ඨානිය ආහන දවස් ධර්මයට පැස ගන්න අවස්ථාව තමයි ඒකේ කැපි වෙන අවස්ථාව. ඊළඟ මධ්‍යේ කල්යාණී කියලා කියන්නේ යා සමාධි භාවනා ප්‍රඥා භාවනාවට පෙළඹෙනවා. ඉස්සර වගේ ඉඳලා බෑ මේක මොකක්ද රසයක් තියෙනවා. ආමිෂ රසයට වැඩිය වටිනා නිර්ආමිෂ රසයක් තියෙනවා. වේදිත සුඛයට වැඩිය අවේදිත සුඛයක් තියෙනවා කියලා දැසකරන වැඩ කරනකොට මේ පුද්ගලයා සමත වශයෙන් විපස්සනා වශයෙන් වැඩ කිරීම තමයි සීලක පිළිතලා සමත වශයෙන් විපස්සනා වශයෙන් වැඩ කරන එක තමයි මධ්‍යේ කරපලික කල්යාණි මද යහපත් බව කියලා කියන්නේ. ඒකට පරිෝසాన කල්යාණි කියලා කියන්නේ මාර්ගඵල නිවන් සාක්ෂාත් කරගැනීම. මේ විදිහට විවිධාකාරයෙන් පෙන්ලා දීලා තියෙනවා මේ ස්වකහාත ධර්ම විනයක් නම් ඒක අනිවාර්යයෙන්ම මුලමැද අග කියන තුන් තනෙහි යහපත් බව කියනවා. මේක මේ මේ අනිකුත් ආගම් එක ගලපලා බලනකොට පුදුමාකාර ගැඹුරක් පුදුමාකාර වටිනාකමක් තියෙන කතාවක්. ඒ මොකද මේ යම් කිසි ධර්මයක් මෙලෝ වශයෙන් සාක්ෂාත් කරන්න පුළුවන් නම් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් නම් ඒ ධර්මය අනිවාර්යයෙන්ම මුලමඳාග යහපත් යම් විදියකට ඒක සාක්ෂාත් කරගන්න බැරි හුදු සද්ධාවෙන් බාර ගන්න දෙයක් නම් ඔය කියන එක්ක මුල රස නැහැ එහෙනම් අග රස මොකකින් හරි ඒක විවේචනයට ලක් වෙනවා මොකකින් හරි ඒකේ මේ සමබර භාවය නැති වෙනවා ඉතින් ඒක නිසා කරගෙන කරගෙන යනකොට එක්ක අසරණ වෙනවා. එහෙම නැත්නම් විශ්වාසය බිඳෙනවා. එපා වෙනවා. නමුත් මේ සක්කාත ධර්ම විනයක කවදාකවත් එහෙම මුලමදාග කියන තින් ස්ථානෙදිම කිසිම තැනක ධර්මයේ හරියට වැඩ කරනවා නම් කිසිම තැනක මේ විවේචනයට ලක් වෙන ගතියක්, ස්වයං විවේචනයට ලක් වෙන ගතියක්, එපා වෙන ගතියක්, කම්මැලි වෙන ගතියක් නැහැ. දිගින් දිගටම දිගින් දිගටම මුලින් මැදට මැදින් අගට තල්ලු කරන තල්ලු කරන යන ගතියක් තියෙනවා. ඉතින් මේකෙදී අපි බැලුවොත් මේ අර කලින්ම දීපු අර්ථකථනයේ හැටියට ස්වකහාතයි කියලා කියන්නේ සීලය වශයෙන් ගුණයක් යහපතක් වටහෙනවා සමාධිය වශයෙන් ගුණයක් යහපතක් කල්යාණයක් වටහෙනවා ප්‍රඥාවක් වශයෙන් ගුණයක් යහපත්කමක් වැටහෙනවා කියන ගත්තොත් අපි අපේ ජීවිතයේට එදිනදා අත්දක ගන්න පුළුවන් පැත්තෙන් බැලුවොත් ආදි කල්යාණය කියලා කියන්නේ සීලය කියන අර්ථකථනයේදී යම් කිසි කෙනෙක් සීලේක නොපිහිටලා ඉන්නවා නම් බයලජ්ජ නැහැ, ඉන්ද්‍රිය සංවරයක් නැහැ. සීලක නැත්තම් ඒ පුද්ගලයා අතින් සතුන් මැරීම, හොරකම් කිරීම, කාමීච්ඡාචාරය කියන කාම කයින් සිදුවෙන අකුසල කර්ම දුස්චර්ච සිදුවෙන්න පුළුවන්. වචනේ සිදුවෙන හිස් වචන බොරු, කේලාම් හිස් වචන පරස වචන සිදුවෙන්න පුළුවන්. මනසෙන් සිදුවෙන මිත්‍යාදිත්‍ය ආදී අකුසල කර්මකට යෙදෙන්න පුළුවන්. ඒ අකුසල කර්ම කෙරෙනවා කියන්නේම තව කාටවත් බයක් දෙනවා කියන්නේ. තාතෙක් මරණයි කියලා කියන්නේ මරණ බය දෙනවා. කොරකමක් කරනවායි කියලා කියන්නේ කාට හරි තම වස්තුවක් කියලා මේ පැත්ත මේ පැත්ත හැරෙන්න වෙලාවක් නැහැ. බඩු හොරකම් කරනවා නම් මිනිස්සු ගෙවල් දොරවල් ඉන්නේ බයි. ඉතින් කාමීච්ඡාචාරය අසීමිතව සිට වෙනවනම් පොඩි එකෙක් පාරට ගිහිල්ලා එනකම් විශ්වාස නැහැ. ගමනක් ගිහිල්ලා එනකන් විශ්වාස නැහැ කාම අපරාධ සිදු වෙනවා. මේකෙන් වෙන්නේ අනුන්ට බය දෙන එක. ඒ නිසා සීලය කඩනවයි කියලා කියන්නේ අනුන්ට බය දීම නම් දානීය දෙන්නේ බය නම් ආපහු ලැබෙන්නේ බයම තමයි. අපි දාණයට දස දාන වස්තු දෙනවා නම් අපිට ආනිසංස වශයෙන් ආමිෂ දස දාන වස්තු ලැබෙනවා. අපි අනුන්ට බය නම් දෙන්නේ ආපසු ලැබෙන්නේ බය තමයි. බොරුවෙන් කේලමෙන් හිස් වචනෙන් පරස වචනෙන් කිසි වගකීමකින් තොරව අනු මොන විදිහේ නොමග ගියක් Taman මේ බොරු වේලා මේ සතර පරිසතර පාවිච්චි කරනවනම් අපිට ආපිට ලැබෙන්නේ අපිට බොරුවෙන් කියලාමෙන් ඉස්සතෙන් පරිසවචනේ බයක් තමයි. ඒ වගේම මිත්‍යා දෘෂ්ටි ආදී මානසික අකුසල කර්ම කෙරෙනවනම් ආපසු වෙන්නේ බයක් තමයි. සීලය කියලා කියන්නේ අභය දීමා. ඒ නිසා අපේ කාපව ලැබෙන්නේ අභයම තමයි. එසා සිල්වතෙකුට කවදාකවත් බයක් ඇති වෙන්නේ සිල්වත් දුසිල්වත් ඉඳලා සිල්වන්ත වුණාට පස්සේ ටික කාලයක් හොල්මන හිටිනවා හිතේ. මොකද Taman දන්නවනේ බය වෙච්චි අනුන් බය කරපු හැටි. නමුත් ටික කාලයක් යනකොට Tamanට ඒකම ලොකු ගැම්මක් ගැම්මක් දෙයක් පාඩපත් වෙනවා. ස්වකහාත වශයෙන් දේශනා කරන ලද මේ ධර්මයේ මම අහලා වේදා නැති සීලයක දැන් පිහිටියා. ඒ නිසා මගෙන් වෙන කෙනෙකුට බයක් දැන් ඇත්තේ නැහැ. වෙන කෙනෙකුට මට මගෙන් ත්‍ස්ත වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා භයං වා සම්බිතත්තං වා නැති තත්ත්වයකටපත් වෙන තමන්ටත් ඕන තැනක තනියම ඕන වෙලාවක යන්න පුළුවන් અભීත ශක්තියක් ලැබෙනවා. ඒ අඟුලිමාල් කියලා කියන්නේ මහා භයානක ත්‍ස්තවාදී හොරේ. එයා 999ක් ගණන් කරලා මාළේ එල්ලගෙන අඟුලිමාල වශයෙන් මහා භයානක කටයුතු කරා. ඉතින් ඉස්සලා කපපු ගාන ගානක්වත් නැහැ. ඒ වගේ අනුන්ට බය කිව්වහම රජුරෝත් බය වෙනවා. අඟලිමාල යදවන්ට සේනාපතියෙක්ගත්ව සේනාපතියක් බය වෙනවා. සෙබළු ගැන අහන්න දෙයක් නැහැ. මොකද අනිවාර්යයෙන්ම දන්නවා හැම කෙනෙකුටම මරණය තමයි ලැබෙන්නේ. රජුරෝත් බය වෙනවා. ඒ තරම් බයක් දීපු කෙනෙක්. ප්‍රධානම මේ තත්ත්වය. සර්වචනාංශේ යටපත් කරාට පස්සේ මෙල්ල කරගත්තට පස්සේ පැවිදි වුණාට පස්සේ රජුරෝ දවසක් ඇවිල්ලා කියනවා ඇවිල්ලා ඉවරලා <coughs> රජුරෝ අවේලාවේ ආවට පස්සේ කවල මේ යුදහමුදාව පිටත් කරලා ආවේ අඟුලිමාල අල්ලන්න ඒක කරන්න බැරි තරක් කියලා. ඉතින් රජුරවන්න පුදුරජානංශ කියලා තිනවා මේ ඒ පුද්ගලයා කීකරු කරගත්තොත් සමා මේ මෙල්ල කරගත්තොත් සමාව දෙන්න ලෑස්තිද කියලා. එහෙම නැත්නම් එයාට රාජ්‍ය වශයෙන් අනුකම්පාවක් දෙන්න කැමැතිද? ඊට පස්සේ කියව කරන්න බෑ. කවදාකවත් බෑ ඒක නිසා අනිවාර්යයෙන්ම දකතන මරණ්ඩයි මම සාධනියෝග නිකුත් කරලා තියෙන්නේ කියලා. ඒ බුදුජානනා චාලා තිනවා නෑ මම යකීකරු වුණොත් යම් ආකාරයකට සමාව දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ රජුවර බුදුහාමරංග වචන සම වුණාට පස්සේ අඟුලිමාල ආන්දර පෙන්වන්න දැරලා කියලා දෙනවා මේ තමයි අඟුලිමාල කියන්නේ. රජුව පුදුමාකාර විදිහට බයලා තිනවා සිවුරේ හිටියත් මේ මනුස්සයා විශ්වාස කරන්න බෑ කියලා. නමුත් ඊට කලින් අර බුදුහාමරංග පොරොන්දු වෙච්ච නිසා මේ මනසට ජීවිත දාණය දීලා තියෙනවා කොහොමදක්වත් සියලු දාගත්තට පස්සේ රජුරෝ ධාර්මික රජ කෙනෙක් වශයෙන් කරදර කරන්නේ ඊට පස්සේ අඟුලිමාල පාරේ යනකොට බින්ද පාත යනකොට කොහෙ ගියත් ආ කන ගල් මුල් ඔළුවේ වදින තරමට අර අකුසල කර්ම ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. දවසක් අඟුලිමාල හාමුදුරුවෝ සවැත්නුරට යනකොට ඒ අසලගේක ගබිනියක් විලිරුදාවෙන් කෙන්දිරි ගාන සද්ද ඇවිල්ලා අහලා කියනවා ඉස්සර අර විදිහට අනුපිට ලේ උණු උණු කපපු මනුස්සයාට අර ආවේනික දුක ඉවසගන්න බැරුව පින්දපාතේ ගිහිලා එනකොටත් ඒකතර ළඟින් එනකොට ඒ අම්මා කාම කෙන්දිරි ගන්නවා. ඊට පස්සේ දාහනේ වළඳලා මත්දහානේ සර්වචනාංශ ළඟට ගිහිල්ලා සර්වචනාංශ කියලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ මේ වාගේ අපි මෛත්‍රී වැඩකට පැහැලා අනුන් කෙරෙහි අබේදානෙ දීලා කටයුතු කරන කෙනෙකුට ඒ වගේ සම්පූර්ණ කාන්තාවන්ට වෙන් වෙච්ච ආවේනික දුකක් අම්මා කෙනෙක් වශයෙන් විඳිනකොට පැවිදි අපිට කළ හැක්කක් කියනවාද කියලා. මේක නැති කරන්න තුනි කරන්න කළ හැක්කක්. ඒ කියන්නේ සාමාන්‍ය ආවේනික දුකකට දැන් මෙලෙක් වෙන අනුකම්පාව වෙන හිතක්. දරුවචන දෙකේදම පුළුවන් කියලා. අනේ ස්වාමීන් වහන්සේ මම කැමතියි ඒකට ඉදිරිපත් වෙන්න. ඊට පස්සේ කිව්වලු මම කවදාකවත් සතෙක් මරපු නැති ආනුභාවයෙන් ආනිසංසයෙන් මේ අම්මගේ ගැම්මල පහ වේවා කියලා අදිස්ථාන කරනවා. ඉතින් අඟුලිමාල කිව්වලු හාමුදුරනේ කොහොම කටක් කරලා කියනත දැන දැන 999ක් කැපුවා. ඊට කලින් කපපු ගාන සීමාවක් නැහැ. ඒක නිසා කොහොමද කටක් කරලා මම කියන්නේ මම සතෙක් නොමරපු ආනිසංසයෙන් ගැම්මල පහ වේවා කියලා. එයා බුදුහාමුදුරන්ට එතකොට බුදුහාමුදුර මතක් කරලා දෙන්න ඔබට දැන් තේරෙනව නේද? මේ අබය මාර්ගයෙන් සාන්ති කර්මයක් කරන්න නම් කොච්චරක් Tamanda සීලය පිළිබඳ අධිකාරී ශක්තියක් අවශ්‍යද කියලා. ඒක කල්පනා වෙනකොට Taman අර කරපු දැක දැක දන දන සතුන් මරපු හොරකම් කරපු කාමීච්ඡාචාර කරපු දේවල් කොච්චරක් Tamanගේ හිතට බාධා වෙනවද කියන කොහොඳට වද්දලා එහෙමනම් අඟුලිමාල මෙහෙම කියන්නේ කොහොමද යතෝ හම්බගිනි අරියාය ಜಾති ආජාතෝ යම් තේ නැගිනියනි මම මේ ආර්ය જાතියේ උපන් දවසේ පටන් නාබිදානාමි ජීවිතා සත්තා ජීවිතා වෝරෝපෙස්සාම් දන දන සතෙක් මරුවා සත්තනම් අන්න ඒ සත්‍ය අනුභව බාලේ ඔබගේ මේ ගැබ්මල පහ වේවා කියලා අදිෂ්ඨාන කරනවා. මේ අදිෂ්ඨාන ශක්තිය කොච්චර බලවත් වුණාද කියනවනම් ඒ තමන් අර මේ ස්වකහාත ධර්මයේ පෙළඹිලා වැඩ කරලා දන්නාඳුන තමන්ට අදාළ නැති දුකක් දැකලා ඒ තමන් හිතේ ඇති කරගත්ත ඒ සීල්පද රකින්නවා මම ඊට පස්සේ පණ ගියත් සීල්පද කඩන්නේ නැහැ කියලා ගත්ත ගැම්මෙන් අනුන්ට පවා සාන්ති කර්ම කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ තරමටම ඒ සීලය ඇඟට වැටෙන්න පටන් අර ගන්නවා. තේරෙන්න පටන් අර ගන්නවා. ඒ කොච්චර තේරෙන කියලා කියන කිසිම තැනක බයක් චකිතයක් Taman දෙන්නේ මේ අදාළ නැති වැඩක් අම්මා කෙනෙක්ගේ මල පහ වෙනකොට නැත්තම් ප්‍රසූත වේදනාව කියන එක පිටි මාසලට වැඩක් නැහැ. නමුත් ඒ ස්වාමීන් වහන්සේට ඇති වෙච්ච මේ මෙලෙග් ගැතිය නිසා අදත් යංගුලි මාන පිළිස් පාවිච්චි කරනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ සොක්කහත ධර්ම විනයෙහි ඒ අදිෂ්ඨාන පූර්වක සීලයට බැස්සනම් මුලදිවත් ඒ නිවනම නොවුනට නිවන හා සමාන වූ ශක්තියක් එනවා. ඒ වගේමයි නිදත මතක තියාගන්න මේ සුවක්ඛාත ධර්ම විනයේ සීලය පිළිබඳව මල්ලෙන් ගහන්න පටන් ගත්තා. වනවන්න පටන් අරගත්තොත් කොත්තනින් කෙලවර කරයිද කියලා නම් කියන්න බෑ. මරණේ හෝ මරණාසන්න දුකක් ඇති කරලා දෙනවා. කරකවල අතාරිනවා. උස්සල පොළවේ ගන්න. ඒක නිසා හොඳට මතක තියාගන්න ඕනේ දුරක්ඛාත ධර්ම විනය නම් දවල් මිගිල් රෑ දනියෙල් වැඩේ කරතයි. මේ සුවක්ඛාත ධර්ම විනය නම් ඒ වැඩේ කරන්න බෑ. සක්කාත ධර්මනේ අපිට දැනගන්න පුළුවන් අපේ සීලයේ අඩුපාඩුකම් තියෙනවා කියලා ඒක හදා ගැනීමට සක්කාත ධර්මනේ ඕන තරම් ඉඩ දෙනවා. සක්කාත ධර්මනේ කොච්චර ඉඩ දෙනවද කියනවනම් සක්කාත ධර්මනේ ਸਰුවචනාංශය සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ආයති සංවරයේ පිටනවා නම් මම මෙතෙක් කල මේ වැරද්ද කරා මින්මනත මේ සක්කාත ධර්මනේ මම මේ වැරද කරන්නේ කියලා මත්හි නොකිරීමට ප්‍රතිෂ්ඨාවක් දෙනවා නම් ඒක තමයි කියනවා සජීවී දාන. ශාසනේ පණ කියන්නේ තමයි. ඒ නිසා දුරක්ඛාත ධර්ම විනයන්හි ඕන කෙනෙක් සීලය පිළිබඳව පෙන්කෙලියට විහිළුවට ගණන් ගත්තට සෙල්ලක්කාරකම් කරාද සෙල්ලම් කරාද මේ ස්වක්කාර ධර්ම වෙනම් කරන්න බෑ. අනිවාර්යයෙන්ම බයක් ඇති කරලා දෙනවා. මොකද්ද කෙලවර වෙන්නේ මොකද්ද? මානසික අසහනය. ඒකේම අනිත් පැත්ත තියෙනවා ඕනේ ඕනේ මානසික අසහනකාරය. එතන මොන මේ අපරාධකාරයක් හරි කමන්නේ. මම මේ වැඩ කරන්නේ සුවක්ඛාත ධර්ම විනයකයි. මට බුද්ධ සරණේ කියනවා, ධර්ම සරණේ කියනවා, සංඝ සරණ කියනවා, මගේම සීලේ මට සරණ කියනවා කියලා. ඒ සීලේ වෙනදා නොවිච්ච විදිහට පිළිපලා කටයුතු කරොත් පුදුමාකාර විදිහේ සාන්තියක් එන්න පටන් ගන්නවා. ඡායදී දිරවන, නිඳා ගන්න පුළුවන්, විවේක වෙන හිතක් යන පටන් ගන්න මේ නිවන නෙවෙයි. නමුත් මේ ආදී කල්යාණයේම සැප තේරෙන පටන් ගන්නවා. ඒක නිසා මෙවැනි දේවල් මේ සෙල්ලම් මේ ආශ්චර්ය සිද්ධ වෙන්නේ සක්හත ධර්ම වෙන එක පමණයි. නමුත් මම ඉච්චර වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ සීලයක් රැකීමෙන් කොච්චර තමයි ආනිසංස තියනවද කියන එක පෙන්වන්න මේ කිව්වේ ලේසයක්. මේ කිව්වේ යාන්තමට මෙතන ඉන්න ඔක්කොමලා ලුණු මිරිස් කනවා මොලේ තියෙනවා තේරුම් අරගන්න අපි සුසිල්වතුන් නෙවෙයි. අපිට ඒ බෑ අංග සම්පූර්ණ සීලයක් ආරක්ෂා කරන්න බෑ. මොකද අපි ජීවත් වෙන්නේ මේ කුණු කයක් අරගෙන මේ පංචස්කන්ධේ මේ ඍතු වේදයත් එක්ක. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ අදට වැඩිය හෙට සිල්වන්ත වෙන්න. හෙටට වඩා අනිද්ද සිල්වන්ත වෙන්න ගත්ත සීලයක් බිම නොතබ හැකි ප්‍රමාණය මනින්න පටන් අරගත්තොත් නිවනේ තියෙන සාමාන්‍ය ඒ විමුක්ති රසය සීලයේම ආදි කල්යාණ වශයෙන් දක්ව ගන්න පුළුවන්. මේකත් එක්කනම් උගුරට හොරා බෙහෙත් වීමක් කරන්න බෑ. එච්චර. ඊගාට අපි කියොත් එමේ මධ්‍යේ කල්යාණයේ වශයෙන් සමාධි භාවනා ප්‍රඥා භාවනාවට බැස්සොත් අපි එතනදී කරන්නේ අරමුණක් අරගෙන ඒ අරමුණ සතිමත් වෙලා සිහිය පිහිටුවාගෙන කටයුතු කරන එකයි. ස්වකහාත ධර්ම විනයක ප්‍රතිපදාවක් තියෙනවා. ස්වකහාත ධර්ම විනයක ආනුභූමි වැඩපිළිවෙලක් තියෙනවා. ඒක නිසා ආධුනිකයෙකුට කවදාකවත් භාවනා කරන්නේ අහලවත් නැති කෙනෙකුට කිසිම නුසුදුසුකමක් නැහැ සක්කාත ධර්මිනේ ඕන වෙලාවක පටන් ගන්න පුළුවන්. ඒක කිසිසේත්ම ලකුණු කැපෙන වැඩක් නෙමෙයි සක්කාත ධර්මිනේ. ඕන කෙනෙක් දන්නවනම් මම මේ වැඩ කරන්නේ සජීවී බුද්ධ ආගමක බුද්ධෝත්පාද කාලෙක මනුෂ්‍යාත්ම භාවය මට තියෙනවා මම කරන්න ඕනේ කියලා කිසිම කෙනෙකුට කිසිම කෙනෙක් විශ්ේ අධිකාරී ශක්තියක් නැහැ භාවනාවේ. මේක බටහිර ලෝකේ තේරුම් ගත්ත දවසේ ඒගොල්ලෝ පුදුම සතුටක් වින්දා. මේ සතිය පිහිටවීමට හෝ සමත භාවනා කරන්න හෝ විපස්සනා භාවනා කරන්න හෝ එහෙම නැත්නම් අඩුවන සීලපදයක හෝ මේ ලෝකේ කිසිම කෙනෙකුට තව කෙනෙකු විසින් අධිකාරී ශක්තියක් නැහැ. ඕනම කෙනෙකුට ඕන වෙලාවක පටන් ගන්න ඕනේ නම් කිසි කෙනෙක් කියන්න බෑ උඹට ඒක කරන්න බෑ කියලා. ඕනම කෙනෙකුට පටන් ගන්න පුළුවන්. ඒ දාට සුදුසුකම් දෙකක් අවශ්‍යයි. මොකද සුදුසුකම් දෙක එකක් ඒ මනුස්සයා මිනිසෙක් වෙන්න ඕනේ දැක දෙක Taman දැනට සම්පූර්ණ නැති බව පිළිගන්න. එහෙමනම් ඕන කෙනෙකුට භාවනා පටන් ගන්න පුළුවන්. එසක් කිසි කෙනෙකුට අධිකාරයක් නැති තැනක් භාවනාව කියලා කියන්නේ. ඒ සවක්කාත ධර්මනේ හැටි. ඉතින් එතෙන් අපි වැස්සයි කියලා හිතමු. අපි කමටහනක් කරගෙන බණ භාවනා කරගෙන යනකොට මේ විපස්සනා භාවනාවක නම් අරමුණකට හිත යොදලා එක චිත්තක්ෂණයක් අපි හිතමු එක චිත්තක්ෂණයක් අපි හිතමු මූල කර්මත්තානේ හිතයි කියලා. මොකද්ද අපි මූල කර්මත්තානේ කියන්නේ? හොඳට පරියන්කේ වාඩි වෙලා සමබර කරගෙන සහැල්ලු කරගෙන අපි තමන් කලින් තීන්දු කරගත්තා හෝ දැන් තමයි මේ වෙලාවේ තීන්දු කරගන්නා වූ ප්‍රකට වූ අරමුණක හිත තැපත්. වායෝ පොට්ටබ්බ ධාතුව තමයි ගන්න. මොකද ඒක ලේසි නිසා ඒක සරුවචනාංශයේ ස්වර්ඛාත වශයෙන් සුන්දර විදිහට දේශනා කරලා තිනවා හතර මහා භූතයන්ගේ වායෝ ධාතුව ලේසි කියලා. ඒ වායෝ ධාතු වශයෙන් ආනාපාන වශයෙන් හෝ පිම්බිමැකීම් වශයෙන් හිත යොදනවන එක චිත්තක්ෂණයක ආනාපානයේ හිත හිටියයි කියලා කියන්නේ ඒ චිත්තක්ෂණයේ කවදාකවත් රාගය ඇති වෙන්නේ නැහැ. මොකද ආස්වාසිය දැක්කයි කියලා ලෝභ කරන්න දෙයක් ආස්වාසිය නෑ. ඒ වගේම ද්වේෂ කරන දෙයක් ඇත්තෙත් නෑ ආනාපාන. ඒ වගේම ඇතුල් වෙනකොට ඇතුල් වෙන බව දන්නවනම් පිට වෙනකොට පිට වෙන බව දන්නවා. නැත්තම් පිම්බෙන වෙලාව පිම්බෙන බව දන්නවා උදරේ හැකින වෙලාව හැකින බව දන්නවා අන්ධබන්ධකමක් තියෙන්න බෑ. කලකොලකමක් මෝහයක් තියෙන්න බෑ. එහෙමනම් මේ චිත්තක්ෂණයේ හිත රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් වෙන් වෙච්ච ගතියක් තියෙනවා. මානසිකාරය ඒ නික්ලේශී අරමුණක පිහිටි බව දැනගන්න පුළුවන්. ඒක ඒ චිත්තක්ෂණයම වැටෙනවා. ඒකට වෙන චිත්තක්ෂණයක් ඕනෙත් නැහැ වෙන යන්ත්‍රයක් ඕන කරන්නේත් නැහැ වෙන ගුරුවරයෙක් ඕන කරන්නේත් නැහැ භාවනා කරන කෙනාට තියෙනවා මේ චිත්තක්ෂණේ මගේ හිත අරමුණේ තියෙන. ඒ චිත්තක්ෂණේ එකක් ආවට නම් මේ කියන කතාව තේරෙන්නේ නැහැ. වෙන චිත්තක්ෂණ විනාඩියක් දෙකක් විතර පවත්වන්න පුළුවන් නම් හැරිලා බලලා කියන්න පුළුවන් ඒ පවතින චිත්තක්ෂණයේ කිසිසේත්ම රාග නිශ්චිත බවක් නැහැ. ද්වේෂ නිශ්චිත බවක් නැහැ, මෝහ නිශ්චිත බවක් නැහැ. එහෙනම් මේ චිත්තක්ෂණය අපිට අලෝභ, අදෝස, අමෝහ චිත්තක්ෂණ. ඉතින් මේක තමයි අපි සාමාන්‍යයෙන් භාවනාවකදී උග දෙනේ දර්ශීය විදිහට බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව ඒ වෙලාවේදී ඔන්න අරමුණේ හිත පිට ගියයි කියමු. එතකොට අපි හිත අරමුණේ නැති බවත් දැන් ගියේ හිතවිල්ලකට බවක් දන්නවනම් ඒකත් වටිනා දැනීමක්. කල් පාර ප්‍රධාන පාරට යන කෙනෙක් දන්නවනම් වැරදි හන්දියෙන් හැරෙව්වේ කියලා ඒක වටින දැනීමක් එයාට අපව පාටෙන එකයි කියන්නේ. ඒක දන්නේ නැත්නම් තමයි මේක තමයි හන්දිය කියලා වෙන එකකට ගියොත් තමයි ඒ දිගට කාගෙන කාගෙන යන්නේ. හැරෙනකොටම දන්නවනම් දැන් මේකේ වැරදි හන්දියකට කියලා අපව පාට ගන්න එකයි කියන්නේ. ඒ වගේම අපි භාවනා කරනකොට සද්දයකට හිත කැඩෙනවා කියලා කියන්නේ. කැඩෙන්නේ සද්දයකට කියලා දන්නවනම් ලොකු වාසියක් තියෙනවා. මොකද ආනාපානෙ නෙවෙයි සද්දෙට ඉන්නේ කියලා. මේකට තමයි කියන්නේ අවිද්‍යාව දුරු වෙනවා. වෙන මහා ලොකු දෙයක් නැහැ. ඒ වගේම වේදනාවක ඉන්නවනම් මගේ හිත තියෙන්නේ දැන් ආනාපාන නෙවෙයි වේදනාවක දැන. මේන්න මේ දැනගන්න පමණින්ම අපි වෙනදාට වඩා මේ කෙලස් ගැන මම ගැන භාවනා ගැන සත්‍ය ගැන දැනගන්නා තත්ත්වයකටපත් වෙනවා. ඒක බහුලව බහුලව සිටින්න සිටින්න හිත වට ගන්න නැතුව පරදීන්නේ නැතුව පච කරගන්නේ නැතුව මේක තමයි ස්වභාවය මට තියෙන්නේ මේක පිළිබඳ निराවුල් වැටහීමක් ඇති කරගන්න එක විතරයි උදාහරණයක් වශයෙන් කියනවා අනුන්ගේ වෙන වැඩක් බලන් ඉන්නා වගේ බලන් ඉන්න පුළුවන්. මම වැරදුනා, මට වැරදුනා, මේ වැරද්ද මගේ කියලා පශ්චාත්තාප නොවෙන්න. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අන්දමන්ද නැතුව, කලකොල නැතුව වෙන දේට මූල දෙනවා කියන්නේ. මේ මේ දේ කරගෙන යනවනම් දවසක එනේන වැරදි වලින් තව හිත් තමනාපකම් කරගෙන වැරදි දෙගුණ දෙගුණ කරගෙන තමන්ගේ ආත්ම නිෂේධනය කරගෙන නිකටල්ලේ තියාන අඬා දොඩාගෙන දඟලන ගතිය වෙනුවට වෙන වැරද්ද වැරද්ද ගන්නට ගන්නවනම් අපි ඉංග්‍රීසියෙන් කියනකොට කියන්නේ කනකොට මැටි කාපන් කිරලයි මෙච්චර රාත්තල් ගන්න කාලා දිනවා කියලා දන්නවනම් ලොකු දැනුමක් මෙතෙක් කල් රාත්තල් ගන්න දන්නේ සෝ කාපේක දැන් රාත්තල් ගන්න දන්න එච්චරයි වෙනස ඒත් ලොකු දෙයක් ආන්නේ මේ මජ්ජේ කල්යාණයේ වශයෙන් භාවනාවක් වගේ දෙක සීලේ ඉක්මවල සමාධි ප්‍රඥා භාවනාවක විශේෂයෙන් මම මේ කතා කරන්නේ ප්‍රඥා භාවනා විපස්සනා භාවනා ගැන කතා කරන වෙලාවේදී හිත අරමුණේ තියෙනවනම් තියෙන බව දන්න. අරමුණේ නැත්තම් නැති බව දන්න. ඊට අමතරව දන්නවා නැත්තම් ආවල් අරමුණේ තියෙන්නේ කියලා. ආන්නේම කටයුතු කරන යනකොට අපි හිතමු මේ කලබල නොවෙන නිසා හැමදාම නෙවෙයි හැම පරියන්කයකම වරින් වර වරින් වර අරමුණේ ඇසුර වැඩි වෙනවයි කියලා. චිත්තක්ෂණ තුන හතරක් විනාඩි 3-4ක් අරමුණේම පාත්තන්න පුළුවන් ගැටයක් ආවයි කියලා. ඇත්තටම බාධා සහිතව ගිය කෙනාට තමයි වැඩි සතුටක් හම්බෙන්නේ. මගේ හිත දැන් එල්ලේ එක හිත එක අරමුණක තිබ්බා කියලා. බාධා සහිත කෙනාට ඒ වැටෙනකොට බාධා රහිත අරමුණ වැටෙන්න ලොකු සතුටක් ඇති වෙනවා. ලොකු සතුටක් ඇති වෙනවත් එක්ක මේ පුදුලයා දන්නවා මෙන්න මේ වායු පොට්ටබ්බ ධාතු නැත්නම් මේ ඇතුල් වෙන හුස්ම රැල්ල පිරිමැදෙන හැටි මේ පිට වෙන හුස්ම රැල්ල පිරිමැදෙන හැටි කියලා ඒ වායු පොට්ටබ්බ ධාතු වශයෙන් මේ නාසිකාග්‍රේ නාස්පුඩු පුරවාගෙන යන හුස්ම රැල්ල වෙනමයි ඒක ඇතුල් වීමෙන් පිටවීම වෙන්කොට හඳුනා ගන්නා හිත වෙනමයි ඔන්නේ අන්තමට මේ පැල ඉරක් ගියා වාගේ තමයි තේරෙන පටන් ගන්නවා ඇතුල් වෙන හුස්ම පිට වෙන හුස්ම ඒ ක්‍රියාවලියක් ඒකට රූප ධර්ම ක්‍රියාවලිය. ඒ රූප ධර්ම මේක මේක නෙවෙයි මේකයි කියලා. මේ ඇතුල්වීම පිටවීම නෙවෙයි කියලා. නැත්නම් මේ පිටවීම ඇතුල්වීම නෙවෙයි කියලා. ඇතුල්වීම පිටවීම වේකොට හඳුනා ගන්න ගැතිය නාම ධර්මයේ කියලා අඳුනාගත්තොත් ඒ යෝගාවචරයට එnde ende ende ende ගන්න හුස්මක් පාසා මේ රූප කොටස් මේ නාම කොටස් කියලා අර ඇති කරගත්ත වෙනස හිතවි ආස්වාද ප්‍රසවාස පාස තේරෙන්න පටන් ගන්නවා. ඒ තේරීම එන්ටෙන්ඩ් විචිත්‍ර වෙනවා. කොහොමද විචිත්‍ර වෙන්නේ? ඉස්සල්ලා අපිට වැටහෙන්නේ හුස්ම රැල්ල පිරිමදින ආයෝ පොට්ටබ්බ ධාතුව. ඇතුල් වෙනවා පිට වෙනවා වශයෙන්. ටික වේලාවක් යනකොට ඇතුල් වෙන හුස්ම හීතලයි පිට වෙන හුස්ම රස්නයයි කියලා ඔගේ තේජෝ ධාතුව ඕස්ස දාන හැටි තේරෙනවා. වැඩ කරන හැටි තේරෙනවා. ඊගාවට සමහර වෙලාවකට මේක නිකන් වතුර දිය හොඬල්ලක් වෙනවා වගේ වතුරක් කියලා පහල යනවා වගේ සමහරකට වැඩේ. ඒකේ තියෙන ආපෝ ගතිය, ආබන්ධන ගතිය තියෙනවා. තව සමහරකට වෙලාවකට කුඩු ගතියට නැත්නම් මේ පිටි අංශු එල්ලා වාගේ පටවි ගතියට වැටෙනවා. මේ මේ විදිහට එක එක එක ආකාරවලින් අර වායෝ ධාතුව තනියම නෙවෙයි වැඩ කරන්නේ ඉතුරු ධාතුත් එක්ක කියලා. ඒකේ තියෙන උණුසුම් සිසිල් ගති, කම්පන චංචල ගති, වැකිරෙන පිදුපරන ගති, බර හැල්ලු ගති විවිධ ආකාරයෙන් තේරෙන තරමට උනන්දුයෙන් බැලීම තමයි අපි මේ නැවත නැවතත් ආනාපානියටම හිත යොදනවා කියලා කියන්නේ. ඉතින් එතෙන්දී උනන්දුව නැත්තම් දැන් ආනාපාන ගන්නවා දැන් හරි කියලා හිතනවනම් කවදාකවත් අර රූප ධර්ම පිළිබඳ විචිත්‍ර දැනුමක් විවිධ ආකාර දැනුමක් විපස්සනාවක් විවිධ පස්සනාවක් වෙන්නේ. එසා විපස්සනාව හරියට මේ වගේ බණ අහලා ධර්ම සාකච්ඡා කරලා දවසට පැය 7-8ක් භාවනා කරලා එnde එnde එnde මේ විසිතුරුව මේ රූප කොටස හොඳට දැක්කමදි තව බලන්න ඕන රූප වල තියෙන 11 ආකාරයෙන්ම දකින්න ඕනේ කියලා බලන්න පටන් ගත්තොත් ඒ බලන චිත්තක්ෂණය පාසා ප්‍රශ්න පත්‍රයක ගණන් පත්‍රයක ගණනක් හදන්න හදන්න ඇති වෙන සතුට වගේ ඒ රූප ධර්ම වෙන්කොට හඳුනන හඳුනන සතුටක් වැඩි වෙන පටන් ගන්නවා. ඒක අර සිල්ලා කියනකොට එන සතුට වගේ එකක් නෙවෙයි. ඊට වැඩිය බොහොම ආසන්නයි, උත්සන්නයි. එතන එතන එන්න පටන් ගන්නවා. ඒ යෝගාවචරයට ඒක වෙන්නකොටම වැටහෙනවා මම මේ වැරදි වැරදි සතිය පිළිතුරු නිසා නේද මට අද මේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ රූප ධර්ම වෙන වෙන වශයෙන් වටහා ගන්න පුළුවන් වෙන්නේ ඒක වැටෙහෙන්න වැටෙහෙන්න හිතේන ජවය නිසා තව තවත් විස්තර සහිතව විස්තර වශයෙන් බලන්න සමීපව බලන්න උත්සන්නව බලන්න ආසන්නව බලන්න තල්ලුවක් එනවා. ඒ තල්ලුව එනකොට ඒ යෝගාවචරයගේ අර මේ වණ භාවනා කරන්න ඉස්සර තිබුණට තිබුණ සද්ධාහට වැඩිය උපවත් වෙන ගතියක් තියෙනවා. හිතේ සද්ධාහේ උපවත් වෙන ගතියක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අර භාවනා නොකරන කාට වැඩිය හිතේ චිත්ත ශක්තිය ඒ කියන්නේ වීර්ය ශක්තිය කියලා පුදුමාකාර විදිහට පණ පෙවෙන්න පටන් ගන්නවා. එතකොට සතිය හරියට පිම්මට වෙඩි කියන දඩයක් ආරේ පණින පණින පිම්මට වෙඩි කියනකොට මොන තරම් සතුටක් ඇති කර ගන්නවද අන්න ඒ වගේ ඉන්නේ ඉන අරමුණක තියෙන නැත්නම් ඉන්නේ ආස්වාද ප්‍රසවාසයක තියෙන නැත්නම් වම දකුණු වශයෙන් සක්මන් කරනකොට තියෙන මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන කොටස් දැනගන්නකොට දැනගන්නකොට හරියට ධන නිදහයක් හම්බෙච්ච කෙනෙක් වගේ වස්තුවක් සම්භාරයක් හම්බෙච්ච කෙනෙක් වගේ හැම චිත්තක්ෂණයකම සතුටක් විඳිනවා. ඒක කිසිසේත්ම ඇහැට රූප දැකලා, කනට ශබ්ද අහලා, ගන්ධ රස බලලා, බඩට බත් කාලා, සපපාසු ආසනයක ඉඳලා ගන්න සපක් එහෙම නෙවෙයි. පුදුමාකාර මේ නිර්ාමිෂ වූ සතුටක්. ආනේ නිර්ාමිෂ සතුට වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මේ පුද්ගලයා කාන්දමකට යකඩ කැලලක් ඇල්ලුවා වගේ භාවනාවට බැඳී ගන්න ගතියක් එනවා. ඒ වෙනකොට රූප ධර්ම පිළිබඳව මේ විචිතුරු ධර්ම එන්ට එන්ට එන්ට හිතේ පුදුමාකාර කර්මන්‍යකමකට එන්න පටන් ගන්නවා. හිත යොහුසුළු වෙන්න පටන් ගන්නවා. යෙදි යෙදි කටයුතු කරන්න පටන් ගන්නවා. සීගන් සීගන් කියලා කටයුතු කරන්න පටන් ගන්නවා. එසකොට මේ යෝගාවචරයාගේ අර සක්මනේ පරියන්කේ එකතන ඉඳගෙන ගන්න සමාධිය විතරක් නෙවෙයි. පරිධක්මං කරනකොට පවා මේ සමාධිය එන්න පටන් ගන්නවා. සමහරලාට gedara dore වැඩ කටයුතු කරද්දී පවා සමාධිය එන්න පටන් ගන්නවා. ඒ සමාධිය එන ප්‍රමාණයට මේ නාම ධර්ම රූප ධර්ම කොච්චර විසිතෝ කරලා බැලුවද? මේ නාම ධර්ම එකකවත් රූප ධර්ම එකකවත් ආත්මයයි ගත හැකි හරයක් පිටකොන්දක් මදයක් නැති බවක් ඇති. විචිතුර වශයෙන් තේරෙන තේරෙන පටන් අර ගන්නවා මේක ඇතුලේ මට නාටත්තු කරන්න පුළුවන් මට ආණ්ඩු කරන්න පුළුවන් මට මේචල් කරන්න පුළුවන් ආත්ම ශක්තියක් නැහැ. නැත්තම් ජීවාත්මයක් නැති බව හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඒක මේ යොදන යොදන කාලයට සහ සාර්ථක වෙන පරියන්කේ පරියන්කේට මේ නාම ධර්ම රූප ධර්ම විචිතුරව වැටෙන්න වැටෙන්න මේ එකකවත් මදයක් නැති බව. මේවා සේරම එහෙම යන පුංචි පුංචි කෑලියක තියලා හදාගත්ත දෙයක් බවත් හරි හැටියට දැක්කා නම් ඒකනේ විපස්සනාව කියන්නේ. එන්නේ විපස්සනා වැඩ කරනකොට වැඩ කරනකොට මේක ඇතුලේ ද්‍රවයක් ලගුම් පොලක් මේක කර දෙන්නා වූ කාරකයක් මේකේ දිගටම ඉන්නා වූ නිවාසී වන්නා වූ නිවාසිකේ අධිකාරී ශක්තියක් ඇති කරන්නා වූ විධායකේ පාලනය කරන්නා වූ පාලකයෙක් මොකක්වත් නැහැ ඕනම දෙයක් ඕනම වෙලාවක වෙන්න පුළුවන් බව තේරෙනවා එතකොට වෙන්නේ මොකද්ද? ඒ යෝගාවචරයට තේරෙනවා මේක ඇතුලේ ජීවාත්මය කියලා. මේ ඇහැ කන දිව නාසය සතුට උපරිම කරගන්නා වූ උපරිම කිරීමට යෙදෙන්නා වූ කෙනෙක් නැහැ. ඉන්නවනම් මේ තරම් මේ කය මෙච්චර දුක් දෙයිද? මේ හැම දෙයකින්ම අපිට මෙහෙම දුක් දෙයිද? මේ කොච්චර ලෝකයා හිතානිකයක් මේ අපි සැපෙන් ඉන්නවා කියලා මම දන්නවනේ මම ඉන්නේ දුකින් කියලා. ඒ කෙනෙකුට වෙන කෙනෙක් යවනම් ඒත් එකම තමයි. ආනේ විදිහට මේ නාම රූප දෙක පිළිබඳව විග්‍රහයක් ලාවට හරි එනවනම් විචිතුරු හිතක් ඒ දිහාට යනවනම් එන්නේ තේරෙන්න පටන් ගන්නවා මේක පුදුමාකාර අහඹයක් තියෙන. පුදුමාකාර අහඹයක් තියෙන්නේ එතන එතන ගැට ගන්නවා මිසක කිසිම කොඳුලට පෙලක් වෙන්නේ නැහැ. කිසිම හරපද්ධතියක් නැහැ. කිසිම ආණ්ඩු මට්ටු කරන්න ගතියක් නැහැ. මෙවැනි වූ අර පද්ධතියක් නැති කොඳුයට පෙලක් නැති ආණ්ඩු කරන්න බැරි දෙයක් අල්ලගෙන ආණ්ඩු කරන්න ගිහිල්ලා නේද මේ වද විඳින්නේ කියන එක තේරෙන්න තේරෙන්න මේ මනුස්සයා මේක දීලා දාන්න තියෙන අවශ්‍යතාවය. මේක කොහොම කරුවත් දුවන නාටකමක්. ඉතින් මොකටද මම දඟලන්නේ? ඕගොල්ලෝ යන අතේ යන්න කියලා ඒක පිළිබඳව සකස් කිරීම. අර ඇඳීම්, ගොනු කිරීම ටික ටික ටික ටික අතාරින්. ඒර වැටෙන ප්‍රමාණයට තමයි. එහෙම නැත්නම් අපි හිතනවා මේ භාවනාව හරියන්නේ නැත්තේ අසවලාගේ වැරද්ද නිසා, මේ ක්‍රමේ වැරදි නිසා, ගුරුවරයා වැරදි නිසා, භාවනා ක්‍රමේ හරිය නැති නිසා ආදි වශයෙන් පුළුවන් තරම් අපි අනුන්ට හේතු කරන්න හදනවා. විපස්සනාව හරියනකොට තේරෙනවා ඕනම දෙයක් වරදින්න පුළුවන්. වැරදුනාට බාර ගන්න පුළුවන්කම කියනවා. දරන්න පුළුවන්කමක් කියන. එච්චරයි අපිට තියෙන ලොකුම නඹවර තමයි යෝගාවචරය කියන්නේ. දරන්න බැරි නම් චෝදනා කරනවා නම් උන්ද යෝගාවචරෙක් නෙමෙයි. උන්දට ශාක්‍ය පුත්‍රයයි කියලා කියන්න බෑ. උන්දට ශාක්‍ය දීතාව කියලා කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ මේ පෙන්වලා දෙන විපස්සනාවෙන් මේ දුක් පැමිණෙන දුක් පැනිරාහයි. ඒක දරන්න පුළුවන්. ඉන්නේ දරන ශක්තියටයි යෝගාවචර ශක්තිය කියන්නේ කියනකොට අර සත්‍යයේ සිල් නොරකපු කාලයට වැඩිය භාවනා කළ යම් ප්‍රමාණයකට මේ කාගෙන කාගෙන යනකොට ඇතුළත එනවා බුදුහාමුදුරෝ කියන්නේ කවුද කියන හැඟීම. උන්වහන්සේ මෙවැනි ගැඹුරු ධර්මයක් නේද මේ දේශනා කළා කියන්නේ. ඒකට නේද මේ ගැඹුරු බව කියන්නේ. මේක කවදාකවත් ගුරුවරයෙක්ගේ මේ ආශිර්වාදයෙන් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මේක කවදාකවත් පොත් කියලා ගන්න පුළුවන් කියලා හිතනවා. මේක කවදාකවත් අනේ මට මේක වේවා කියලා ප්‍රාර්ථනා කරලා ගන්න පුළුවන් කියලා හිතනවා. මේක කවදාකවත් මම ඇති කරගත්ත දේ මගේ බබාට දෙන්න ඕනේ, මගේ මහත්තයාට දෙන්න ඕනේ, අම්මට දෙන්න ඕනේ කියලා පුළුවන් කියලා හිතනවා. මේවා සේරම බයිලා බව, බොරු බව, කරන්න දෙයක් නැති බව, කර හැක්කක් නම් තියෙන තමන්ගේ තමන්ට කරගන්න පුළුවන් බව කියන එක තමයි සක්කාතන් කියන්නේ. බුදුජානනාංශය ඒක නිසා මේ රාහුල කුමාරයන්වත් දුන්න බැරි වුණානේ. උන්වහන්සේ කිව්වා මම සුවක්ඛාතව කිව යුත්ත කියලා කියනවා. ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසాన කල්යාණ වශයෙන්. මට බෑ කාගවත් දුක අයින් කරන්න. මට බෑ කාටවත් අප වෙන්න. මට බෑ කාටවත් සුබපතන්න. මට බෑ කාටවත් ආශිර්වාද කරන්න. මට මේ සුවක්ඛාත ධර්මයේ දෙතයි. එතකොට අපි වඩ වඩා ධර්මයේ තේරුම් ගත්තා වෙනවා බුදුන් තේරුම් ගත්තා වෙනවා අනේ මේව බණ භාවනා කරන තා යෝගාවචරයේ දකින්නකොට ඔළුව නමල පාත් කළ වඳින්නේ කියලා අනේ මේ ගම් මිනිසු කරන්නේ මොන තරම් ශ්‍රේෂ්ඨ වැඩක්ද ලාභයක් සඳහාද සත්කාරයක් සඳහාද වෙන අඳුරයක් සඳහාද ඒත් තෙන්දිම මම වචනයක් කතා කරනවා යම් කිසි කෙනෙක් නිවැරදි සුවක්ඛාත ධර්ම විනයක් ලාභේ සඳහා කරනවනම් අඳුරේ සඳහා කරනවනම් කියාපෑමට කරනවන ආසන්නේ භයානක අනතුරක්. ඒක අර සිල් ලක්ින අවස්ථාවට වැඩිය වැඩියෙන් තදින් වැටෙන්න පටන් ගන්නවා මේ භාවනාවත් එක්ක සෙල්ලම් කරන්න ගත්තාම. ඒ නිසා ස්වකහාත ධර්ම විනේ දුරක්ඛාත ධර්ම වල සෙල්ලම් කරන්න බෑ. ඒක හොඳට තේරෙනවා විපස්සනා කරනකොට එnde එnde මේ මනුස්සයා එnde නිහතමානී වෙන්න පටන් අර ගන්නවා. ඒ වගේම නිර්හංකාර වෙන්න පටන් අර ගන්නවා අල්පේච්ඡ සන්තුෂ්ඨ සුබර ආදී නිහතමානී ගුණයට පටන් මේ තාම කිසිසේත්ම පෞරුෂත්ව වෙනසක් වෙලා මේ තාම කිසිසේත්ම රුචි අරුචිකම් වල වෙනසක් වෙලා නෙවෙයි. නමුත් ඒ පුද්ගලයාට ටික ටික වැටෙන හැටි මධ්‍යේ කල්යාණ වශයෙන්. මැද වශයෙන්. ඊට පස්සේ මේ මිනිස්සයා මේ නාම රූප පිළිබඳව එනේනදී නාම රූප වශයෙන් බලන්න ගත්තොත් මේකේ මදයක් නැති බව. මේකේ කිසිම චාරයක් මේ චිත්තක්ෂණේ ඊගා චිත්තක්ෂණ වග වෙන්නේ නැති බව. තේරුම් අරගත්තොත් ඒ පුද්ගලයා එකම ධර්මයක් දිහා චිත්තක්ෂණ දෙක තුනක් බලන ධර්මට ඉවසීමක් ඇති කරගත්තොත් සමාධියක් ඇති කරගත්තොත් ඒ චිත්ත ප්‍රවෘතිය තුළ දිගින් දිගට බැලීම තුළ මේ ඉස්සල චිත්තක්ෂණේ ඊගා චිත්තක්ෂයට මොන ආකාරයේ හේතුඵල සම්බන්ධතාවයක්ද තියෙන්නේ කියලා. භාවනා කරගෙන ඉන්නකොට හොඳටම වලාකුළු මුදුන් වෙලා වර්ෂාවෙන් හදනකොට ධනි සමාව වෙනවා. ප්‍රමේය වාතන වැඩි වෙනවා. ඉතින් යෝගාවචරයට සමහරලාට තියෙනවා මේ බරමුණේ ඉන්නම බෑ ඇඟට කියලා. තනි සමාරු වෙනවා. පහල බලනකොට කියලා කියන්නේ මොකද? වටේ වලාකුළු වැඩි වෙලා වාතාවරණ මේ පරිසරයේ වාතයේ තෙතමනේ වැඩි වෙනකොට හන්දිපත් උදාව ඇවිල්ලා. එතකොට තේරෙනවා මේ බාහිරේ තව ආයෝත්තේ ආපෝ ධාතුව කිපුණා නම් ඇක්චුලි ආපෝ ධාතුවක් කිපෙනවා. එතකොට මේ වගේ වේදනාවක් වගේක් එනවා. ඒක මේ කවුරුත් කරන දෙයක් නෙවෙයි. ඒකට මේ මෞංකාර දිව්‍යඥාන්සේ කෙනෙක්වත් කවුරු කරපු හෝනියමක්වත් අභාග්‍යයක්වත් නෙවෙයි. මේකේ ආපෝ ධාතුවේ ඇතුළත පිටේ සම්භාරය. ඒකම සමාන තද්ද බල විදියට පෑවුම් ගතියනකොට ඒත් පරියන්ක අපහසුතාවක් තියෙනවා විවේක තැනකට ඉහවන තැනකට යන්න හිතෙනවා. මේ වගේ සෑම දෙයකටම අදාළ හේතුවක් තියෙන බව. කවදාකවත් අහේතුකව අප්‍රත්‍යව කිසිම දෙයක් ලෝකෙ සිදු වෙන්නේ නැති බව. තේරුම් ගන්න තරමට එක අරමුණක ආකාර බලන්න පුරුදු වෙනවා. ඒක ටික ටිකට කාරණාවක් බලහිනකොටයි අරමුණේ ආකාර වෙනස් වීමක් ඇති වෙන්නේ. වෙනස් වෙ තේරෙන්නේ. වහවහ අරමුණු මාරු වෙනවා නම් තේරෙන්නේ ඒ නිසා නාම රූප පරිච්ඡේඥානේ දක්ෂ වෙනකොට අරමුණක් දිගේ වැඩි වෙලා ඉන්නකොට ඒ අරමුණු බහල වෙන්නේ නැති වෙන්නේ හේතු සහිතව. ආස්වාසෙන් ප්‍රස්වාසයෙන් එහෙම නැත්නම් හිතවිලි වලට වේදනාවට ශබ්ද වලට සෑම දෙයකටම අහේතුක අප්‍රත්‍යව සිදුවෙන්නේ. ඒ වාගේම හොඳට වැටහෙනවා කවදාකවත් මේ ජීවිතයේ ඕන තරම් පරීක්ෂා කරලා බලන්න එක හේතුවක් නිසා මොනම දෙයක්වත් වෙන්නේ හේතු රාශියක් තියෙනවා. විචල්්‍ය සාධක රාශියක් කියන දෙයකින් තමයි දෙයක් වෙන්නේ. අපේ තියෙන තකතිරුකමට, අපේ තියෙන ඔලමලකමට, අපේ තියෙන බුබ්බඩකමට, කම්මැලිකමට අපි එක හේතුවක් අල්ලන්නේ අර කැලේ ඉන්න මොවාට, ගෙදර තියෙන මොවාමට තලනවා වගේ ඒ හේතුවත් එක්ක හඬු කරනවා. ඒ අපේ පටු ඥානත්වේ තමයි. නමුත් මේ හේතුඵල ධර්ම පිළිබඳ අවබෝධ වෙන හොඳට දන්නවා, දැනගන්නවා. කවදාකවත් එක හේතුවකින් දේවල් හැදෙන්නේ නැහැ. හේතු රාශියක් ඕන. ඒ වගේම ආචාර්යවරු පෙන්ලා දෙනවා හේතු රාශියකින් එක ඵලයක් දෙන්නේ නැහැ. ඵල රාශියක් දෙන්නේ. එක හේතුවකින් එක හේතුවක් දෙන්නේ නැහැ බොහෝ හේතු නිසා එක ඵලයක් දෙන්නේ නැහැ එක හේතුවක් නිසා බොහෝ ඵල දෙන්නේ නැහැ බොහෝ හේතු නිසා බොහෝ ඵල දෙන නිසා මේ මනුස්සයා කවදාකවත් හදිස්සිය විනිශ්චය කරන්නේ නැහැ දැනගන්නවා මේ දන්න කරුණු මදි විනිශ්චයකට ඒ නිසා පොඩ්ඩක් ඉවසනවා පොඩ්ඩක් ඉවසලා ඒ හේතු කරුණු ඔක්කොම තේරෙනකම් පමා වෙනකොට මේ මනුස්සයා වහා ප්‍රතික්‍රියා නොකරන්නෙක් බවටපත් වෙනවා යම් දවසක හේතු කන්නු දැනගත්තොත් මේ හේතු රාශිය නිසා මේ ඵල ඇති උනායි කියලා මේක ඇති කරන ਸਰව බලධාරි දෙවි කෙනෙක් නැති බව. එනිදේ කියන ජීවාත්මයක් නෙවෙයි පරමාත්මයක් නැති බව තේරෙනවා. ඒ හේතු ඇති වුණා නම් දෙවියන්ටවත් බ්‍රහ්මයාටවත් මොන්නම ਸਰබදාහරි කෙනෙකුට ඒ ඵලය ඇතිවීම වළක්වන්න බෑ. ඒ වගේම අදාළ හේතු නොලැබුණා නම් මොනම බ්‍රහ්මයකටවත් දිව්‍යයකටවත් ਸਰබදාහරි කෙනෙකුට ඔය ඵලය දෙන්න බෑ. මේන්න මේ විදිහට හේතු සහ ඵල අතර තියෙන සම්බන්ධතාවය වැටහුණාට පස්සේ ඒ යෝගාවචරණ නාම රූප දැනගෙන මමෙක් කියලා ජීවාත්මයක් නැහැ කියන එක විතරක් නෙවෙයි එහාට ගිහිලා හිතනවා පරමාත්මයක් වශයෙන් අපි කාටවත් කවුරුත් මවපු එකක් නෙවෙයි හේතුඵල ධර්මතාවයක් තියෙන කියලා. එතකොට මේ යෝගාවචරයට ඕන දෙයකට මුණ දීමේ අපි කියන ලෝකේ වචනින් කියනවා අස්ලෝක ධර්මයේ කම්පාණ වීමේ විශේෂ වරප්‍රසාදයක් හම්බ වෙනවා. විශේෂ සහතිකයක් හම්බ වෙනවා. මනුස්සයර තේරෙනවා අපි කාට හරි හේතු කරන්න හදනවා නම් ඊයට හරි හෙටට හරි නැත්නම් මෙතන ඉඳගෙන වෙන තැනකට හරි නැත්නම් මගෙන්තර වෙන කාට හරි ඒ සේර්ගෙම කරන්න යන කම්මැලියා පේන කියලා කතාව තමයි. தত্ত্বය தত্ত্বাකාරයෙන් දැක ගන්න තරම් එළඹ සිට 100ක් නැත්නම් අපි ඉතින් নানা ආකාර විදිහට යහතන් යනටයි ඊටයි අදටයි හෙටටයි අනුන්ටයි වෙන තැනකටයි හේතු කරලා කැකිල්ල රජුගේ තීන්දුවම තමයි දෙන්නේ. හොඳට ධර්ම අවබෝධ කරගෙන කරගෙන යන කෙනාට තේරෙනවා කිසිම දෙයකට හදිසි වෙන්න එපා. හොඳට කර්ම කාරණා හොයලා බැලුවොත් කිසිම බලපෑම් කරන බාහිර කෙනෙක් නැහැ. අපි විහිං හදාගත්ත හීනකයි අපි මේ ජීවත් වෙන්නේ. අපි විහිං හදාගත්ත හේතු කර්ම කොටකයි අපි ජීවත් වෙන්නේ. අපි විහිං හදාගත්ත දෘෂ්ටි ජාලයක පැටලෙලා තියෙන්නේ. ඒක නිසා ඒකවත් තේරුම් ගත්තාම ඒ ਸਰබලධාරී දෙවි කෙනෙක් පිටිපස්සේ නැති බව දැනගත්තාම මට නම් කියන්න තියෙන්නේ Taman ਸਰබලධාරී දෙවි කෙනෙක් වෙන්න පටන් ගන්නවා. පොදු මුළු ලෝකෙම දෙවියන්ට හේතු කරලා තියෙන්නේ. ਸਰබලධාරී දෙවියන්ට හරිය නැත්නම් වෙන අපි දන්න ඔය සෙලෙක්ට දෙවිවරු ඉන්නවනේ හැමතැනම. ඒ දෙවිවරුන්ට හේතු කරලා තමයි ප්‍රශ්න විසඳන්න හදාන්නේ. කවදා හරි තේරුම් අරගත්තොත් ඔය මොන දෙවියන් අතරක් කරන්නේ නැති මේ ගිනි අඟුරක් නැහැ. කිරිකච්චක් නැහැ කියපු දවසේ Taman ਸਰබලධාරීකමක් එක්ක ඒක නැති තාක්කල් අපි වැල් ගැටවිල්ලෝ වාගේ. කොඳු යට බලන්නේ නැති ඇති සත්තු වාගේ. හැම කෙනා ගාම කොන්දරවක්. හැම කෙනා ගාම බය අඩුවෙනවා. හැම කෙනා ගාම බැගෑවෙනවා. ඒ මොකද මේ ධර්මයේ ස්වකහාතකම දන්නේ නැතිකම නිසා. ඇති දේ සතියෙන් යුක්තව මුලැමැදාක බලන්න තරම් ඉවසීමක් නැහැ. ඉතින් කලප් වෙලා දුවනවා. අර දේ කරනවා මේ දේ කරනවා নানা ආකාර විදිහේ වන්දන පූජා ඒ සේරම ඒතරයි සුවකාත වුණත් ඔවා කරනවා. හැබැයි ඉතින් ටික කාලයක් යනකොට අඩු ගන්න තේරුම් ගන්න. පරණ තකතිරුකම් වලට මේවා කරාට මෙන්න සුවකාත ධර්ම විනය කටයුතු කරන අපි කාදාකත් අහසට අධ්‍යකෝසල අනේ දෙයනේ කියන්න ඕන කමක් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ. අපිට බුද්ධ ධර්මයේ තියෙනවා, දහම් සරණ තියෙනවා, සංඝ සරණ තියෙනවා, සීලය තියෙනවා. මේ හතරදී දිමරිච්චාමකෝ. මේ හතරදී මම හොම්බකට රිවර්ට් වෙච්චාමකෝ. වෙච්ච දෙයක් වෙච්චවයි කියලා සක්කාත ධර්මනේ මැද ඒ කියන නාම රූප පරිච්ඡේද පච්චේ පරිකා ඥාන එනකොටත් පුදුමාකාරයක් දක්ෙන්න පටන් ගන්නවා. ඒකට අඟුලිමාල හම්දුවන්න වගේ රහත් වෙච්ච එකද නෙවෙයි. තාම පෞරුෂත්ව වෙනස්ලා නැහැ. මොකද තේරෙන පටන් ගන්නවා Taman තිබ්බ මේ සතිය සඳහා තිබ්බ චිත්තක්ෂණය. මොහොත එනකන් ගත කරපු වරුව මේ සක්මනේ මොන්නම තාලකින්වත් අව탁සේරු කරන්න බෑ. ඒ වෙච්ච වැරදි සේරගෙම නිසා තමයි අපි අද මේ මට්ටමේවත් අස්තුලෝක ධර්මයේ කම්පාන වෙන්නේ. තවමත් අස්තුලෝක ධර්මයේ කම්පා වෙනවනම් ඒ අපේම කෙලෙස් නිසා මිස. ඒක නැති කරන්න බුදුහාමුදුරන්ගෙත් එක්ක අපේ ගනුදෙනුවක් නැහැ. වෙන සර්වබලධාරී කෙනෙකුට කරන්නත් බෑ. ගමේ පන්සලේ හාමුදුරන්ට කරන්න දෙයක්වත් නැහැ. යදලා කරන්න දෙයක්වත් නැහැ. බෝධි පූජා දීලා කරන්න දෙයක්වත් නැහැ. කරන්න තියෙන්නේ මේ කියන සත්‍යෙට මුහුණ දෙන එකයි කියලා ඒ හේත් මේ තර ජීවාත්මයක් හෝ පරමාත්මයක් නැති බව තේරුම් ගැනීමම ඇත්තටම කියනවනම් පුදුමාකාර සර්බලධාරිකමක්. නැත්තම් කොල්ලියට වෙලා. නැත්තම් භාවනා ජීවිතේ ඉදිරි බැලීමක් වෙනවා. ඉදිරි බැලුවයි කියලා කියන්නේ දුක් නැහැ කියන එක නෙවෙයි. මේ දුක් එන්නේ හේතුවක් සහිත. ওই දුක් මගහැරියොත් ආය සංසාරේ ඉඳ වෙනවා. ඒ නිසා එන දේ පරිදි. මේ වෙලාවේ මම මේක ඉවර කරන්න ඕනේ. මට මේ අයියාති තියෙන වෙලාව කියලා දුකට සාදර වෙච්ච ගමන් දුකේ ස්වરૂපේ සම්පූර්ණ වෙනස් වෙනවා. ආහන්‍ය විදිහට මේ පරිණාම උපච්ඡේද පච්චේ පරික්ඛාන පහු කරගෙන යම්ම වේලාවක හිත මූලික සම්මසන ඥාන කියන ඕනම එන ධර්මයක් ධර්ම සම්මර්ෂණීය මාර්ගයෙන් ධර්ම සම්මර්ෂණය කරන තරමට හදාරන්න පටන් අරගත්තොත් ඉවසීමෙන් කටයුතු කරන්න පටන් අරගත්තොත් මේ ලෝකයේ කිසිම දෙයක් අනිත්‍යත්වයටපත් නොවන දෙයක් නැති බව අන්තිම බිඳුවට එනකන් කුඩු කරන කුඩු කරන ගියත් අහුවෙන්නේ. ඒ වගේම අපි කොච්චර අපි ළඟ තිබුණත් මේ ඒවට කියන්නේ මේ අනුකම්පාව, මෛත්‍රිය, ලෝකානුකම්පාව, ලෝකහිත භාවය මේ සේරම දුක්ඛමයි ඔය සේරම කතා කබර ගොයා කලබල කරගන්න ඕන කරගෙන කරගන්න අපි මවාගත්ත මායම් මිස සබ්බේ සංඛාරා දුක්ඛා කියන එක. සබ්බේ සංඛාරා අනිච්චා කියන එක චිත්ත බෙහෙතක් බොන්නා වාගේ තේරුම් ගන්න පටන් ගන්නවා අපි කාට අනුකම්පා කරන්න ගියත් සේරගෙම කරන්නේ Taman රවට්ට ගන්න එක විතරයි. කළ හැකි එකම දේ තමයි Taman Taman අනුකම්පා කරගන්න එක. එහෙමනම් සත්‍යමත් වෙන එක. මනක් භාවනාවක් කරන එක ඉන් එපිට කරන්න හදන සේරම අපේ අත්තල මුත්තල දත්තල බණත්තල කිත්තල කිරිචිත්තල කිරි කෑමුත්තල බාල කරලම ඔක්කොමලා පච වෙච්ච දේවල්. අපි තාලුතෙන් කරන්න දෙයක් නෑ ඕකේ. අපි කරනවා අපිට පුළුවන් කියලා හිතාන හොම්බෙන් ගිය දවසේ තමයි තේරුම් අරගන්නේ උඹට බෑ. එකක් පුළුවන්කට බැරි බව තේරුම් ගන්න පුළුවන්. හැබැයි එතකොට හොඟ දෙනකොට පමයි. ඒක තරුණ වයසදීම තේරුම් අරගත්තොත් අපිට හැකියාවක් තියෙන ස්වකහාත ධර්මයේ ස්වකහාත බව අවබෝධ කරගන්න. එහෙම නැතුව මේ බුදුහාමුදුරුවත් කරපු නැති වැඩවලට අත තියන්න යන්නේ. අන්න එදාට තේරෙන පටන් ගන්නවා අපිට සීමිත හුස්ම ටිකක් තියෙනවා. අපිට සීමිත කාලයක් තියෙනවා. අපිට සීමිත යම් යම් උපනිෂේ සම්පatti ටිකක් තියෙනවා. අන්න ඒක අයාලේ නාස්ති වෙන්න දෙන්න එපා. බැරි වැඩවලට පෙට්‍රල් පුච්චන්න එපා. ඉටිමන්දම පත්තු කරනකොට කෙලින් කරලා එක පැත්තක් පත්තු කරන්නේ. පස්ස පැත්ත ඉස්සර පැත්ත දෙකම පත්තු කෙරුවොත් ඉටිමන්දමේ විනාශය තමයි වෙන්නේ. දෙපැත්ත වටකත් පත්තු කරන පටන් ගත්තොත් දැලි දෙකක් තියෙනවා කියලා හිතෙන්ද ඉඳ තියෙනවා. පත්තු කරලා බලන්න මොකද වෙන්නේ කියලා. ඒ නිසා ඉතාමත්ම අපි ඒකට කියන්නේ කන්සර්වටිව් කියලා එහෙම නැත්නම් ප්‍රවේශන සහිත වෙන්න පටන් අර ගන්නවා වචනයක් කතා කරන්න ප්‍රවේශමෙන් මොකද දන්නා මේකේ ඕන තරම් කේලම් වෙන්න ඉඩ තියෙනවා බොරුවෙන් දෙදි කියනවා පරසවචන වෙන්නේ කියනවා හිස් වචන වෙති කියනවා. ක්‍රියාවක් කරන්නේ ඉතාමත්ම ප්‍රවේශමෙන් නිස්සද්දව නැවතිල්ලේ. මොකද මේ කාය උච්චාරයක් වෙන්නේ ඉති කියනවා. හිතවිල්ලක් ආවත් එන එක එනවා. නමුත් සාත්තල් ගන්න දැනගන්නවා ඛණ්ඩ ඉස්සරලා. නැත්තම් කාවට පස්සේ. එතකොට Taman ළඟ තියෙන හැම ශක්තියක්ම ඉතාමත්ම අර පිටිපැසමින් පාවිච්චි කරන්න ඒක තමයි මේ බුද්ධලා නිස්සද්ද පුද්ගලයේ එහෙම නැත්තම් මේ අලුතෙන් දේවල් හොයන්න යන්නේ නැහැ. තියෙන දේ රැක ගන්න උත්සාහ කරනවා. මේ මේ සාමාන්‍යයෙන් කියන මේ නාම රූප පච්චය පරිකා සම්මස්සන කියන විපස්සනාද පෙළ ගැහෙන තැනනේ. එතනදී රහතන් වහන්සේකට තියෙන ඕනේ ಗುಣ යම් ප්‍රමාණයකට Tamanට වැටහෙනවා යම් කිසි කෙනෙක් ඒක නොසලකා හිතනවා නම් චටි ක්‍රම තියෙනවායි කියලා හිතනවා නම් අහවල් ගුරුවරයා මාරු කරලා ක්‍රමේ මාරු කරලා භාවනා මධ්‍යස්ථානේ මාරු කරලා ඇඳුම් මාරු කරලා කරන්න පුළුවන් කියලා ඒ කියන්නේ ස්වකහාත බව දන්නේ ධර්මයේ ධර්මයේ ස්වකහාතකම කියලා කියන්නේ අපි මේ ඉන්න තැන හොඳටම ඇති මොනවක් කරන්න දෙයක් නැහැ කරන දේ විශ්වාසයෙන් යුක්තව කරගෙන යන්න යන්න යන්න යන්න අපි පිළිබඳව අපිට කියනවා අපි කියන වචනේ කයින් කරන්නේ මම පිළිබඳව මට තියෙන විශ්වාසයෙන් පටන් තාම අපි ඉන්නේ ආත්ම සංකල්පේ තාමත් ඉන්නේ මමයා පිළිබඳ අවබෝධය. ඒ ප්‍රශ්නයක් නෑ. මුග දෙනෙක් හිතනවා මුලින් ඉඳලම අනාත්මය පටන් ගන්නයි කියලා. ඒ පටලවාගෙන ඉඳලා. අනාත්මයක් ඇති කරගන්න ඉතලා ආත්මයක් ඇති කරගන්න ඒක තමයි ධර්මය. ඒ ආත්මය ඇති වෙනකොට ආත්මයක් බව දන්නවනම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒ නිසා සීලේදී හොඳට මතක තියාගන්න අනිවාර්යයෙන් අපේ ආත්ම සංඥාව වැඩේ. ඒකට වැඩි පිළිස කැමති නෑ එහෙම කියනවට. නමුත් සීලේ කර රකින්න රකින්න ආත්ම සංඥා වැඩෙනවා. සමාධිය වැඩෙන්න වැඩෙන්න ආත්ම සංඥා වැඩෙනවා. ඒ නිසා මේ දෙකේම තියෙන ආදීනව දැනගෙන මතුමත් විපස්සනා කරනකොට මේ සීලයත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා මේ ලැබෙන සමාධියත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ කියලා කියනවනම් ඒ බුද්ධිලා පුංචි මිහිරියාවක් ජීවිතේ එකතු වෙනවා. సౌందర్యයක් මිහිරියට එකතු වෙනවා. මොකද ශිල්පදයක් හැදුනට පස්සේ එතනවා හරි ඉතින් ඕක තමයි අනිත්‍යය කියන්නේ. සිල්පද ගන්න කියලා කනගාටුවක් එන්නේ නැහැ ඊට පස්සේ. මේ කැඩෙන සුළු දෙයක්. ඒක සමාධිය හොඳට ඕම නැති බංගත්තාන වෙලා. එයා තේරුම් අරගන්නවා අන් සමාධිය කියන අනිත්‍යත්වය මේක තමයි. සමාධිය දුක පිණිස පිටම කියන්නේ මේක තමයි. සමාධිය මගේ ආත්මේ නෙවෙයි කියන්නේ මේක තමයි කියලා සමාධිය කැඩුනත් hina වෙනවා. එතකොට ඒ සාධනේ මොකද්ද පරිසම්පදා මාර්ගය වගේ පොත්වල සඳහන් කරලා තියෙනවා සද්ධාව හොඳටම නැතුව අපේ හිත හොඳටම වේලිලා දරකඩක් වගේ නාස්ති වෙච්ච වෙලාවේ අපි නොසලී සිටීමේට කොනක් හොයාගන්න. සතුටක් වෙන්න හේතුවක් හොයාගන්න. ඔය ශ්‍රද්ධාව කියන්නේ කැඩෙන සුළු දෙයක් ඔන්න කැඩුනා. ඕක ආයෙ හැදෙන්න බාධාවක් නැහැ. හැදුනට පස්සේ කැඩෙන බාධාවකුත් නැහැ. ඒ වගේම වීරිය හොඳටම නැතුව නිදි කිරා වැටලා ඉපා වෙලා කම්මැලි වෙලා හොඳටම චිත්ත දුක්ඛිත බවටපත් වෙනවා. ඒ තේරුම් ගන්නවා වීරිය කියලා කියන්නේ ඇති වෙන නැති වෙන දෙයක්. ඇතිවීමම තියෙන්නේ. එහෙම නැති වෙනකොට සතුට වෙන්න ඕනේ. මොකද වීරිය තනිච්ච දුක්ඛනාත්ම කියනවා. සතිය පිළිබඳව කියන්නේ ගියාම නම් හුඟ දෙනෙක් පස ගන්නවා. මේ සතිය කියන්නේ දුක්ඛ ධර්මයක් බව හුඟ දෙනෙක් දන්නේ. සතියයි කියන්නේ දුක්ඛ සත්‍යයට බව හුඟ දෙනෙක් දන්නේ. ඒක සර්වතෝ භද්‍ර නිවනටත් එහා ගෙනියන දෙයක් කියලා හිතන්නේ සතිය කියලා කියන්නේ පොඩි වාසුන් නැහැ කියන එක උපකරණයක් වගේ දෙයක් විතරයි. ඒක දුක්ඛ සත්‍යය නිසා අසත්‍යමත් වෙලාවල් ඕන තරම් ජීවිතේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එච්චරම කනගාටු වෙන්න දෙයක් නැහැ. හැබැයි සතුට වෙන්න දෙයක් තියෙනවා මොකද අසත්‍යමත් බව දන්නේ සතිය දිනු කරපින්ද තමයි. ඒ නිසා අස් මේ ප්‍රමාදේන කම්පතිති සති බලං කියලා කියන්නේ. ප්‍රමාදේ වැටුණත් කම්පා වෙන්නේ නැහැ. ඉතින් ඒක සතිය කියලා කියන්නේ කැඩෙන සුළු දෙයක් බව තේරුම් ගන්න ලෑස්ති. ඒකම සද්ධා සත්‍ය සමාධිය නෑ උද්දච්චයට වැටලා. උද්දච්චේන කම්පතිති සමාධි බලං කියලා කියනවා. හිත හොඳටම විසිරලා කියනවා. ඒ සැලෙන්නේ නෑ. ඒ චිත්ත පීඩා ගන්න ඒක තමයි සමාධි බලය කියන්නේ. එනස උදේ ඉඳලා හැන්ද වෙනකන් එක දිගට පවතින සමාධියක් තියෙනවනම් ඉතින් සමාධිය අනිත්‍ය දුක්ඛ අනාත වෙන්න බෑ. ඒක නිට්ටය සුඛ සුබ වෙන්න එපා. සමාධියේම දා බුදුහාමුදුරේ දේශනා කළා නෑ. සක්කාත ධර්ම විනේ හැටි. ඒ වගේම ප්‍රඥාව උගෝදනේ කියනවා ඒක හම්බෙච්ච දවස නම් ඔක්කොම හරියයි කියලා. නමුත් ඒ ප්‍රඥාව නැති තැන අවිද්‍යාව පහළ වෙච්ච වෙලාවේ සැලෙන්නේ නැතුව ඉන්න පුළුවන් කමක් තියෙනවා. එයාට තමයි මේ අවිද්‍යාවට සැලෙන්නේ නැති මිනිහට විතරයි විද්‍යාව පහළ වෙන්නේ. අවිද්‍යාව වෙන්නකොටම සැලෙනවා නම් එපමණකින්ම මේ බුද්ධලගේ යෝගාවචර කමක් නැති බව, ජීවුණටපත් වෙච්ච බල ධර්ම නැති බව තේරෙනවා නම් ඒතර තමයි තේරෙන්නේ මේ අවිද්‍යාව බව දන්න එකත් ලොකු විද්‍යාවක්. මම ඉන්නේ දැන් අවිද්‍යාව කියලා දන්නවනේ ඒක ලොකු විද්‍යාවක්. ඉතින් මේ විදිහට මේ ස්වකහාත ධර්මනේ අස්සද්දේන කම්පතිති සත්තහ බලන් කියලා කියන්නේ මුන්න තරම් ගැඹුරක් බුදුහාමුදුරුවෝ මේක අද්දගලද්ද කියලා හිතන්නේ. ශ්‍රද්ධාව නැති වුණාට හැලෙන්න එපා. ඒක තමයි ශ්‍රද්ධා බලය කියන්නේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. වීරිය නැති වුණාට කුසීත කෝසජ්ජ වුණාට හැලෙන්න එපා. ඒක තමයි වීරිය බලය කියලා කියන්නේ කියලා කියනවා. ඒ වගේම ප්‍රමාදයට වැටුණායි කියලා සැලෙන්න එපා. ඒක තමයි සති බලය කියලා කියන්නේ. උද්දච්චයට හිත වැටුණායි කියලා සැලෙන්න එපා. ඒක තමයි සමාධි බලය කියලා කියන්නේ. අවිද්‍යාවට හිත වැටුණායි කියලා මම මොඩයි මම තකතිරුයි කියලා සැලෙන්න එපා. ඒක තමයි ප්‍රඥා බලය කියන්නේ. මොන තරම් සක්කාසද කියලා බලන්න. විකුණන බඩු එහෙම කරන වෙළඳ ව්‍යාපාරයක නම් මෙහෙම Tamangeම තියෙන අඩුපාඩුකම් කියාපායිද? නෑ. බුදුසසුනකට ආයුධ පහයි දීලා තියෙන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. හැබැයි ප්‍රති විපස්සනාවට යනකොට කියන ඔක්කොම නැති වුණා. නොසලී ඉන්න එකයි අපි මේ උගන්වන්න හදාන්නේ කියන්නේ. එතෙන්ද යනකම්ම මේ පින්වත් පිළිස තේරුම් ගන්න ඕනේ විපස්සනා කොන්දක් හරියන්නේ. විපස්සනා කොන්දයට පළක් එන්නේ. විපස්සනා ඉස්සල්ලාම කරන්නේ සද්ධා විදියේ සමාධි ප්‍රඥා ඇති කරන හැටි කියලා දීලා ඊගාටව නැති වෙන තැන් එනවා ඉල්ලලයින් එකක් නෙමෙයි ස්වභාවයෙන් ඒක අන්නේකට නොසලී ඉන්න කී දවසේ තමයි අදිෂ්ඨාන කරන්න පුළුවන් වෙන්නේ මට දවසම සතියෙන් ඉඳ ලැබේවා කියලා. ඒකට තමයි කියන්නේ සතිය දවස කොච්චර අපි අසත්‍යමත්ද කියලා. ආන්නේ විදිහට මේ මධ්‍යේ කල්යාණ ප්‍රදේශයේදී විපස්සනා කරන කෙනෙකුට විතර මේ ධර්මයේ ස්වකහාත ගුණේ කවදාකවත් පොත් කියවන පොතේ ගුරාලට එහෙම නැත්නම් මේ පතන කට්ටියට, එහෙම නැත්නම් ආශිර්වාද වලින් නිවන් දකින්න ඉන්න කට්ටියට කවදාකස්වක් ආතකම තේරෙන්නේ මේ සේරකම වටහලා දෙන්නේ දුක්ඛ සත්‍යමයි. යමක් මේ විදිහට පෙරවෙන සුණු නම් අනිවාර්යයෙන්ම දුකයි. ඒ දුක් සත්‍ය ස්වરૂපයෙන් එහෙම නැත්නම් ආර්ය ස්වરૂපයෙන් වටහා ගත්තා නම් ඒකෙන් අදහස් කරන්නේ ඉතින් මේ දුකට මම වග වෙන්න ඕනේ. ඒ දුක මගේ නෙවෙයි. ඒ දුක මම නෙවෙයි. ඒ දුක මගේ ආත්මෙ නෙවෙයි කියලා ඒ තුල අනාත්ම සංඥාව දිනු කරන්න යනකොට සර්පේ හැවහැලුවා වාගේ. අර ඒකතු කරගත්ත අනිත්‍යත්වය දුක්ඛත්වය පරතෝ සංකල්පයෙන් අනුන්ගේ දෙයක් වගේ බලන්න පුළුවන්. එදාට තේරෙන පටන් අර ගන්නවා අපි උපන් දවසේ ඉඳලා මේ විමුක්තිය අපේ පිටිපස්සේ ඇවිල්ලා තියෙනවා. අපි මේක අයින් කළ වෙන මොකද්දෝ ඉල්ලලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ විමුක්තිය ඇවිල්ලා අපි ළඟට එනකොට විවේකය ඇවිල්ලා අපි ළඟට එනකොට නිදහස ඇවිල්ලා අපි ළඟට එනකොට අපි වෙන මොකද්දෝ අල්ලලා. ඉතින් මෙවැනි මේ ගැඹුරක් නැත්නම් සංකීර්ණ ධර්මයක් මේ 84000ක් ධර්මස්කන්ධයේ සංගවලා බුදුරජාණන්සේ දේශනා කරන්න ඔකට නැතුව වෙන මොකේට සුවක්කාතයි කියලා කියන්නේ. මෙච්චර ගැඹුරු දෙයක්. නමුත් මේ ක්‍රමයෙන් කරගෙන කරගෙන ප්‍රතිපදාව යනකොට ඉබේම සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒකදී ওই බුරුම ස්වාමීන් වහන්සේ මේක පිළිබඳව කරපු දේශනාවක සඳහන් වෙනවා මුළු ලෝකෙම විඳිය හැකි සැප විඳිය හැකි දේවල් තියෙන සැප දුක් කියලා දෙකක් විඳිය හැකි සැප විශේෂයේ 99.9999999 කෙලවරක් නෙමෙයි දැනගන්න මනුස්ස ජනගහණය ගත්තොත් ඔක්කොමලා දුවන්නේ විඳිය හැකි සැප හොයාගෙන. දුක නැති කරන්නේ. ඉන් දුක නැති කිරීමට නොවේ තාක්ෂණය හොයාගෙන තියෙන යලි ගල පහසුකම් මෙතන ගාම හොය තොරතුරු තාක්ෂණය ඔය මේ පරිපාලන සේරම ධර්ම වලින් කරන්න හදන්නේ විඳිය හැකි සැපයකට වේදිත සුඛයකටයි අපි මේ ලෝකේ ඇඟිල්ල දික් කරගෙන යන්නේ. අපේ අම්මලා තාත්තලා ගුරුවරු දෙමාපියෝ අත්තලා මුත්තලා සෑම දෙයක්ම ඔන්න ඔය පාර තමයි ගියේ. මොන්නම ක්‍රමයකින්වත් මේ මෝල් මෝල් වහන්සේලාට අවේදිත සුඛයක් කියන එක වේත්තු කරලා දෙන්න අමාරුයි. ඒක අනිර්වචනීය වෙලා තියෙනවා. කියන්න බැරි කප්පකටපත් වෙලා තියෙනවා. නමුත් සරුවචන් වහන්සේ මේ ස්වකහාත ධර්ම විනයේ අවසාන නිෂ්ඨාව අවසාන වටිනාම දේ අවේදිත සුඛය කියලා උන්වහන්සේ කියනවා. කොහොමද විස්තර කරලා දෙන්නේ කියන්නේ බලන්න. කොහොමද කියන්නේ මුළු ජීවිතයේම මුළු ජනගහණයම වේදිත සුඛයක් පිටිපස්සේ යද්දී බුදුහාමුදුරෝ තනි හඬින් මුරගාලා කියනවා මගේ පණිවිඩය අවේදිත සුඛය සඳහායි. මොන තරම් ගැඹුරුද? උන්වහන්සේකට දෙන්නේ එකම හේතු දැක්වීමයි යමක් වෙනස් වෙන තුරු නම් ඒකට මම සුඛය කියන්නේ. ඒ නිසා ලෝකයාවේ කොච්චර 99ක් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ගියා නම් බුදුරජාණන් වහන්සේ එක ඡන්දය ලබන්නේ මුළු ජනගහණය බුදුහාමුදුරුවෝ විරුද්ධව ඡන්ද දෙනවා. පොදු සෑම දිනම දුවන්නේ වේදිත සුඛේද. බුදුචාන් වහන්සේ අර පාරමිතා පුරාගෙන ස්වකහාතව ධර්මයේ දේශනා කරලා කියනවා ඔය කට්ටිය 99ක් කිව්වත් මගේ කටහඬ මම යට කරන්නේ මම මුරගාලා කියනවා මගේ මුළු ධර්ම විනයම වෙදලා කියන්නේ අවේදිත සුඛේද. ආහන් ඒක තේරුම් කරලා දෙන්නයි මේ ස්වකහාත ධර්ම විනය ගෙනියන්නේ. ඒක වෙන්න නම් අවේදිත සුඛේට යන්න නම් එක මධ්‍යස්ථානකට එන්න. ඒකට තමයි උපේක්ෂාව කියන්නේ. එතකොට සැපත් ඉල්ලන්නේ දුකත් ඉල්ලන්නේ මධ්‍යස්ථ වේදනාව ඉල්ලන්නේත් නැහැ. උපේක්ෂාවට ඒක. ආනේ උපේක්ෂා ස්ථානෙට එන්න තමයි කියන්නේ සද්ධාව නැති වුණත් සැලෙන්න එපා උපේක්ෂාවෙන්ද. එතකොට සද්ධා බලයක් බාටපත් වෙනවා. වීරිය නැති වුණත් කුසීත බාට වැටුණත් සැලෙන්න එපා මධ්‍යස්ථ වෙන්න. එතකොට වීරිය බලයක් එනවා. සතිය නැහැ කියලා ප්‍රමාදයට වැටුණායි කියලා සැලෙන්න එපා. ඉතල මේ සතිය ඇති කරපු කට්ටියට මේ උගන්වන්නේ. උගන්වනකොට මොකද වෙන්නේ? ආ සතිය තිබුණත් හොඳයි නැත්නම් ඒත් හොඳයි. මට ඕනෙලා කියන්නේ නොසලී ඉන්න එකයි කියලා. ඒකට අපේ මුළු භාවනා ලෝකෙම මේ මෑත කාලේ ඉතාම සුළු ප්‍රතිශතයක් අර මුළු භාවනාවම කියලා හිතන්නේ සමාධිය. සමාධිය නැත්තම් ඒකාත බඳගෙන අඬන. මෝ සර්වඥයන් සඳහන් කරනවා උද්දච්චේන කම්පතිටි සමාධි බලං. හිත උද්දච්චයට ගියයි කියලා කම්පා වෙන්නේ නැත්නම් ඒක තමයි සමාධි බලය. ඊගාට කියනවා ප්‍රඥාව නම් මුළු ලෝකෙම වටිනා. ඒ උන්වහන්සේ කියනවා අවිජ්ජාය න කම්පතිති ප්‍රඥා බලය. Taman ළඟ අවිජ්ජාව පහළලා තියෙනවා කියලා නොසැලෙනවා නම් ඒකටයි මම බලය කියන්නේ. මොකටද කියන්නේ? අනේ අර අවේදිත සුඛේ. අවේදිත සුඛේ කියලා කියන්නේ යමක් වෙනස් වෙන තත්යකටපත් වෙන්නේ නැත්නම් ඒක තමයි එකම සුඛේ ආර්ය විවාහය. ඒක නිසා ආනාපානිය දැනෙන වෙලාවට වැඩිය නොදැනෙන වෙලාවේ ඇති తত্ত্বය වෙනස්කමට භාජනය වෙන අඩුයි. ආනාපාන හොඳට කරපු කෙනාට තමයි මේක පිළිගන්න පුළුවන් වෙන්නේ. ආනාපානෙන් ඇති වෙන හොඳට ගොරෝසුට ඇති වෙන නැති වෙන හැටෝ සුඛය හෝ සනීපය හෝ ඇති වෙනවනම් ඒක අනිවාර්යයෙන්ම අනිත්‍යත්වයට යටයි. ඒ නිසා බුදුහාමුදුරන්ගේ වචනේ කියන එක දුකක්මයි. ඔහොත් යම් වෙලාවක ආනාපානෙ හොඳටම හිත තියාගෙන හොඳටම දක්ෂ වෙලා ආනාපානෙ නැත්තරම නැත්තන්ට ගියාට පස්සේ හොඳටම නැත්තත් ගියා. ඕකේ මොකද්ද නැති වෙන්න තියෙන්නේ? ඕකේ මොකද්ද වෙනස් වෙන්න තියෙන්නේ? වෙනස් වෙන්න දෙයක් නැත්තම් අන්නේ ඒකට තමයි බුදුහාමුදුර සංසන්දනාත්මකව පේන ආනාපානෙට වැඩිය හොඳ නොපේන ආනාපානෙ කියලා කියන්නේ. එතකොට නම් ඒ දිගේ මිර ඇඳගෙන යනකොට කියන්න පුළුවන් ඉන් එහාට තියෙන සංඥා වේදනා දෙකක් හොඳටම සංසිඳීගෙන යනකොට ඒ සංඥා වේදනා තියෙන තාක්කල් උඩ තාම පණිනවා දඟලනවා වෙනස් වෙනවා සංඥා වේදනා දෙක නැති වෙනකොට වෙනස් වෙන්න දෙයක් නැහැ එතකොට විඳින කේක් නැහැ වින්දනයක් නැහැ අවේදිතයි ඒකට විතරමයි සුඛය කියලා කියන්නේ අන්න ඒ විදිහට මේ ලෝකයා 99.99ක් සුඛ වේදනාව පිටිපස්සේ යද්දී අවේදිත සුඛයක් මුළු ලෝකෙම අර නිලමාල් යෝධයා චක්‍රායුධයෙන් නමලා ගහලා මහමෝද දෙබෑ කරලා 20000ක් සෙනග එහා පැත්තට යනකම් මහමෝද ඈත්ලා තිබුණායි කියලා අපේ වංශ කතාවේ තියෙනවා. ඒ වගේ බුදුහාමුදුරුවෝ මේ වේදේ වේදිත සුඛේ හොයන මේ මෝඩ අන්ධ ජනතාවට මේ අවේදිත සුඛේ කියන චක්‍රායුධයෙන් ගහලා ඔය දිය දෙබෑ කරන අවුරුදු 5000ක් කල් පවතිනවායි කියලා අපේ සාමාන්‍ය තේරවාදී විශ්වාසය කියන සාසනය. ඔය කටහඬ දිගටම ඇහෙනවා. මොකක්ද ඇහෙන්නේ? කොච්චර වේදේ සුඛේ පිටිපස්සම ගන්න ගියත් අවධාන දිනන්න වේදේ සුඛේමයි නිවන් දකින්නවා දකින්නවා දකින්නවාමයි. වෙන කරන්න දෙයක් නැහැ. වෙන එකයි තියෙන්නේ ඔගේ කෙලවර අවේදේ සුඛේමයි බුදුමයි ධර්මේමයි සංඝයාමයි තමන්ගේ සීලමයි කිය කවදාකවත් බණ භවනා නොකරපු කෙනෙකුට හීනකින්වත් මේ මාදාසක් විකුණා ගන්න පුළුවන් වේද කියලා හිතන්න. සාදු කියවිල වැත්තක දාලා කද්දාකවත් හැම කෙනාම කෑමමයි ඉන්නේ. අල්ලන්න පුළුවන් දෙයක්මයි ඉන්නේ. වේදේමයි ඉන්නේ. සුඛේමයි ඉන්නේ. බුදුජානසේ මෙහෙව් ලෝකෙක අවේදිත සුඛය අති උත්තම ශ්‍රේෂ්ඨම ධර්මයේ බව. උන්වහන්සේ හැකි ශාන ශක්තියකින් සක්කාතෝ දේශනා කළා කියන්නේ. ආන්නේ දේශනා කරන දේට අපි චිත්තක්ෂණයක්වත් උරු දීලා ඉදී කටයුතු කරයි කිව්වම මොන තරම් නම්බුවක්ද කියලා හිතන්න. මේ ලෝකෙම දේවල් ඉල්ලද්දි මේ ලෝකෙම නම්බු ඉල්ලද්දි සත්කාර ඉල්ලද්දි සම්මාන ඉල්ලද්දි අපි අවේදිත දෙයක් වෙනුවෙන් කටයුතු කරනවා කියුවාම ඒ සක්කාත ධර්ම විනය ප්‍රතිපත්ති පුරණ මිනිහට විතරයි අඩු ගන්න වචනයක් කාලව සන්තෝෂ වෙන්න පුළුවන් අනිකත් හිතන්නේ මේ වගේ විදින්න දෙයක් නැත්නම් මොකටද ඔකට මහන්සි වෙලා කියලා ඕන තරම් අපි මේ කියන වචනයට විරුද්ධව පෙළපා කියන්නේ ඉඳ කියනවා ඒක නිසා ප්‍රජාතන්ත්‍රවාදී වැඩි ඡන්දයෙන් දිනුවයි කියන එක පරාදයක් කියලා මට කියනවා. වැඩි ඡන්දයට වැඩියෙන් ඡන්ද දෙන්නේ සාද සත්කාරයට දුවන ආමිෂයට බර පිළිස ඡන්දේ හම්බුනන පරාදයි. ඡන්දේ හම්බුනේ නැත්නම් මිනිහට මොන ආහාරයක් තියෙනවා කල්පනාවක් තියෙනවා ඒකයි එක ඡන්ද දෙන්නේ නැත්තේ ඒ මිනිහට තියෙන විපස්සනා කියන්නේ මොකක්ද කියලා. ඒ නිසා මේ ලෝක යන රැල්ලට අහු වෙනවයි කියන එක නෙවෙයි අපි ඉගෙන ගත යුතු ශිල්පේ. අපි ඉගෙන ගන්න ඕන ස්වකහාත ධර්මනේ Tamanට විඳිය හැකි Tamanට අත්දකගත හැකි කොටහක් කියනවා සිල් රකින්න කෙනාට වැඩිය සමාධි භාවනා කරන කෙනාට ඒක වැටෙනවා ඒකත් යම්ම දවසක මාර්ගඵලයක් ලැබුවා නම් නිවන් ලැබුවා නම් අවේදිත සුඛය අර වෙන කිසිම දෙයකට කතා නොකරන මට්ටමට බුදුන් අදා ගන්න ධර්මීය අදහන සංඝයා අදහන Tamanගේ සීල අදහන නිසා සරුවත් සඳහන් කරනවා මේ මම දිහා බල්ලා සතුටු වෙලා නැත්නම් මම දැක්කා කියලා මේ කඩොල් පිළිමයක් දිහා බලලා ඕ බුදුහාමුදුර ළඟටලා සිවුර එහෙමනල්ලේ ඉඳලා වැඩක් නැහැ. ධර්මයේ දිහා බලාපල්ලා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ඒක කවදාකවත් බෑ ඔය බුදුහාමුදුර දැකලා පෙරම් පුරාණ මෛත්‍රී බුදුහාමුදුර දැකලා එකම ධර්ම මණ්ඩපයේදී දේශනා කරන ධර්මය අහලා සියලු දෙනාටම එකම ධර්ම මණ්ඩපේ නිවන් දකින්න ලැබේවා කියන සාදු කියලා නිවන් යන කට්ටියක් ඉන්නවා. ඒ තරම්ම ලේසි නම් මේ වැඩේ ඔච්චරම තටමන දෙයක් නැහැ දස පාරමිතා පුරාගෙන බණ භාවනා කරගෙන කොහොමඩක්වත් එහෙම ගන්න කිනුවක් නැහැ සවක්කාත ධර්ම විනය කියලා. සවක්කාත ධර්ම විනය අනිවාර්යයෙන්ම කැපකල යුතුයි. කැප කරන්නේ මොනවටද? සීල ශික්ෂාවට, සමාධි ශික්ෂාවට, ප්‍රඥා ශික්ෂාවට. සීල ශික්ෂාවට කැප කළොත් බය නැතිකම ලැබෙයි. සමාධි ශික්ෂාවට කැප කළොත් ඊට ගන්න සුඛයක් වශයෙන් ඒ ඒ චිත්තක්ෂණේ ලැබෙන සමාධිය තුළින් සැපයක් ලැබෙයි. ප්‍රඥාව භාවනා කෙරුවොත් ඇත්ත ඇති හැටියෙන් වැටේ. ඒව එකට එක සම්බන්ධතාවයක් මිස සීල් රැකලා සමාධි ප්‍රඥා ආනිසංස බලාපොරොත්තු වෙන්න එපා. සීලය සමාධිය රැකලා ප්‍රඥා ආනිසංස බලාපොරොත්තු වෙන්නත් එපා. සීල සමාධි ප්‍රඥා වැඩුවොත් පමණයි ධර්ම විනය කියන ස්වකහාස භාවය තේරුම් කරගන්න පුළුවන්. ඒ නිසා ධර්ම විනය යෙදෙන්නට පමණයි දැනගන්න පුළුවන් වෙන්නේ මේ ස්වකහාස ස්වરૂපය. ඒක දුරක්ඛාත ධර්මනේ උංගක් වෙනස්. ඒක නිසා කවදාකවත් මේ ස්වකහාත ධර්මයේ ලෝකේ තියෙන තාක්කත් දුරක්කාර ධර්මයට ඔලු උසන්න හම්බෙන්නේ. ඔලු උසන වගේ පේනවා එයා සමාන වේගයකින් වැටෙනවා. ස්වකහාත ධර්මයේ ඔලු උසන්න දඟලන්නේ නැහැ මොකද ඒක බෞද්ධනතාවට යන එකක් නෙවෙයි. හැබැයි ඒකේ ආදිය පටන් ගන්න තැන ඕනම කෙනෙකුට තියෙනවා. කිසිම කෙනෙකුට විරුද්ධත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා බණ භාවනා කරන කෙනෙක් තුළ ඒ කාටත් තේරෙන ධර්මයේ හොඳ තැනින් පටන් ගන්න තමා වශයෙන් ඉඳලා බණ භාවනා කරගෙන ඒක යම් යම් ප්‍රතිඵල ලබා ගන්නකොට තේරෙනවා මේ සංසාරේ කවදාකවත් වෙච්ච නැති පරිණාමයක් එහෙම නැත්නම් පරිවර්තනයක් රූපාන්තරයක් ජීවිතය තුළ සිදු වෙන බව. ඒක තේරෙන තමන්ගේ පෞරුෂත්ව වෙනස් වීමෙන් තමන්ගේ රුචි අරුචිකම් වෙනස් වීමෙන් අන්න එතකොට තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ මුල යහපත් මැද යහපත් අග යහපත් අප විනයක් කියලා. එමෙන්න අපි සුවක්කටයි සුවක්කට කියලා වැන්දට අපි වචනාර්ථය විතරයි ගන්න. ඒ නිසා බුදුහාමුදුරන්ගේ ධර්මයේ සුවක්කාත බව දැනගන්න නම් සිද්ධා කියලා ක්‍රමවේදයක් තියෙනවා මේක සත්‍ය භාවය උරගාන්න බුදුහාන්තන පච්චක්ක සිද්ධාවෙන් විතරයි කරන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ කරන කෙනාට විතරයි මේක දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ කරන කෙනාටම තමා වශයෙන් ආස්වාද ප්‍රසවාසයේ වැඩි වේලාවක් ඇසුරු කළ ප්‍රත්‍යක්ෂ කරන කෙනාට එනම් පිම්බීම හැකිලිම කරන කෙනාටත් මෙහෙම තමයි වෙන්න ඇත්තේ වෙන්න පුළුවන් නේ කියලා ප්‍රත්‍යක්ෂයේ තියෙන ප්‍රමාණයට අපිට අනුමාන ඥාන අන්වේ ඥාන පහළ වෙනවා. නිසා පච්චක්ක සිද්ධාව ඉස්තර කරගෙන තමයි බුද්ධ ආගම යන්නේ. ඊ අනුව තමයි අච්චත මෙච්චනම් මෙච්චත කොච්චරද කියන වගේ වර්තමාන වශයෙන් මේ මොහොතේ ප්‍රත්‍යක්ෂේ කරාන හෙට කොහොම වේද ඊයේ කොහොම වේද ඉස්සරහ ඉන්න කෙනායි කොහොම වේද කියලා අනුමාන කරන්න පුළුවන්. එන්නේ ඒකට පස්සේ අනුමාන ශික්ෂාව සිද්ධාවට පස්සේ තමයි සද්දේය සිද්ධාව මතක් වෙන්නේ. අපි වාගේ මේ අවුරුදු 2550 ගණනක් පහු වෙලා ඇවිල්ලා බුද්ධ ශාසනය මේ විදිහට ඉදලා කටයුතු කරලා අපිට මෙහෙම සැපයක් තියෙනවනම් බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ හිටපු රහතන් වහන්සේලා මහරහතන් වහන්සේලා මොන්න තරම් දැනුමක් අවබෝධයක් තියෙනවද? සරුවචනාතර කොහොම තියෙන්නද කියලා සද්ධාව පහළ වෙන්නේ සද්දීය සිද්ධාව පහළ වෙන්නේ අනුමාන සිද්ධාවට අනුව. දුරක්කාත ධර්ම විනයේ ඉස්සර වෙන්නේ සද්දේය සිද්ධාව. කවදාකවත් ප්‍රත්‍යක්ෂයකට යන්න හම්බෙන්නේ නැහැ. මරණයෙන් මත්තේ මේක හම්බෙන්නම් අරක හම්බෙන්නම් සදාතනික සැපැති සදාකාලික ස්වර්ගයක් ගැන කතා කරනවා. ඔය ගිය කෙනෙක් ඉන්නවද කියලා අහන්න බෑ. කී කෙනෙක් නැහැ. මේක එහෙම නෑ. සක්කාත ධර්මයේ සීල් දක්කන සීල් දක්ක ප්‍රමාණයට තමන්ට වාසිය වැටේ. සමාධි භාවනා කරන සමාධි මට්ටමට වැටේ. ප්‍රඥා භාවනා කරන ප්‍රඥා භාවනාවට වැටේනවා. මොකද ප්‍රත්‍යක්ක සිද්ධාව ඉස්සර කරලා තියෙන්නේ. නමුත් ඒ බුබ්බදායට යොදන්න කැමති නෑට මේ ප්‍රතිපත්තියට යෙදෙන්නේ කියලා කවදාක ප්‍රත්‍යක්ෂ සිද්ධාව ලැබෙන්නේ. මොකද ඒත් හිතනවා මේ පින් කරලා එහෙම නැත්නම් කාටද වැඳලා පුදලා මේක ගන්න පුළුවන් කියලා. ඒකෙන් කවදාකවත් මේ ස්වකහාත ධර්ම විනයක බෑ. ස්වකහාත ධර්මයේ වැඩිට බහින්න බෝ. බහැලා Taman ප්‍රත්‍යක්ෂ කළ ප්‍රමාණයට තමයි අනුමාන ඥාණයෙන් අනුමාන ශික්ෂාවට සිද්ධාවට ගිහිල්ලා අවසානයේ බුදුහාමුදුරේ දේශනා කරන මරණයන් මැත්තේ ජීවිතයක් තියෙනවා. මේින් මේ පිට ලෝකයක් තියෙනවා. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක තියෙනවා. මේ දිබ්බ චක්කු දිබ්බ සෝත ආදී දේවල් කියලා අදාහ ගන්න පුළුවන් වෙන්නේ Taman මේ තේරුම් ගන්න පුළුවන් ඥාන ටික තේරුම් ගන්නකොට තමයි. අපිට මෙහෙමනම් බුදුහාමරණ කොහොම තියෙන්නද කියලා. ඒ නිසා පච්චක්ක සිද්ධාව ඉස්තර කරගෙන යන ධර්ම විනයක් නම් අනිවාර්යයෙන්ම සක්කාතයි. ඒ දුරක්කාත හැම දෙයක්ම පච්චක්ක සිද්ධාවට බුදුමාකාර තරහක් පෙන්වනවා. ඔප්පු කරලා බලන්න කතා කරන්නත් එපයි. කතා කරොත් ඒක මම කාර දෙයන්නාගේ විරුද්ධ යමක් කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ කියන ඔප්පු කරලා බලන්න බැන්නම් අල්ල විසු කළ දාන්නේ. මේ ජීවිත වශයෙන් ඔප්පු කරලා බැන්නම්. මේක තමයි මේ ස්වකහාත ධර්ම විනයක තියෙන අභියෝගය. ඒ නිසා අපි මේතර කාලයකට පහුවෙලා හරි කමක් නැහැ. අපි ලෝකෙට ඇවිල්ලා තියෙන බොහොම මංගල සුබ මූර්තියක. ඒ මොකද අපේ අම්මලා තාත්තලාගේ වයස කිසිසේත්ම මේක තිබුණේ නැහැ පින්වත්. බොරුව තේ මිනිස්සුන්ට බණින්න එපා. මෙහෙම ඉස ඉසීමක් තිබුණේ නැහැ. හැබැයි ඒත් මේ උසවිසන තැනට සෑහෙන උරතිලායිදී කටයුතු කරා. කටයුතු කරලා කරලා අපි එනකොට හරියට හොඳට කාපට් කරපු පාරක් වාගේ අපිට පාර හොඳට පෑදිලා තියෙනවා. අපේ වාහනේත් බොහොම හොඳයි. නිස්සද්දව යන්න පුළුවන් වාහනයයි. ඉතින් මේ තියේදී මෙච්චර අවේදිත සුඛයක් ගැන බුදුජානනාංශයේ සවක්ඛාතෝ දේශනා කරාදී. මේ වේදිත සුඛ පිටිපස්සේ යන මේ අන්ධබාල ජනතාවගේ කටහඬට මුරදෑමට ලක් වෙලා, පත් වෙලා අපි මේ අවේදිත සුඛයේ තර වගේ හේතු කරලා ඊළඟ තරමට ධර්මයේ දුරක්ඛාත භාවයේ අදහන්න එපා. සක්ඛාත භාවය අදහන්න. අදහගෙන ඒ මොන තාලෙන් අපේ ඇතුළත කටහඬ හෝ පිට කටහඬ දේවල් ඉල්ලුවාට ඒ ඉල්ලන සෑම දෙයකම තියෙන වේදිත අවේදිත බව ආමිෂ නිර්ආමිෂ බව කල්පනා කරලා සක්කාද ධර්ම විනයක් නම් අනිවාර්යයෙන්ම වෙලා යොමු වෙලා තියෙන්නේ අවේදිත සුඛයකට බවත් වේදිත සුඛයක් කියනවා නම් අනිවාර්යයෙන්ම ඒක අනිත්‍ය බවත් දුක් බවත් අනාත්ම බවත් තේරුම් ගත්තොත් ඒ සක්කාත ගුණේ වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න මේ අමනුස්ස වූ තමන්ට තමන්ගේ ශරීරය දරා ගන්න බැරි තරම් වූ ශ්‍රේෂ්ඨ ගුණ වර්ගයක් ඇති වෙන්න පටන් ගන්නවා. මේ මනුස්ස කයක් ඇතුලේ මෙච්චර ගුණ තියා ගන්න පුළුවන්ද කියලා ඒ තරමට එන්න පටන් ගන්නවා. අන්න එවැනි දෙයක් මේ ජීවිතේක වැඩ ගන්න නැතුව නිකම්ම නිකන් කාලය ගත වෙන්න දෙන්න එපා. හැම වෙලාවෙම කල්පනා කරලා බලන්න ඕනේ මේ ආමිෂයක් පිටිපස්ස තියන්නේ නිර්ආමිෂයක්. නැත්නම් වේදිතයක් පිටිපස්ස තියන්නේ අවේදිතයක් පිටිපස්ස තියන්නේ. වේදිතේ නම් දුරක්ඛාතයි, වේදිතේ නම් අනිත්‍ය දුක්ඛ යනවා. අවේදිත නම් සුවක්ඛාතයි, ඒක අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ඒ වෙනකොට මම යන්නේ. ආන්නේ ලකුණු පහළ වෙනකොට සුවක්ඛාත ධර්මඥාබවේ දැනගෙන ඉදිරියට යනවනම් ඒ ඇත්තට අපි කියනවා සත්පුරුසයි ඒ වගේම ස්වార్థය දන්න කෙනෙක් කියලා. ඒ වෙලාවේ පස්සට ගැහුවනම් අපිට කියන්න වෙනවා කතා කරලා අසත්පුරුසයි කාලකන්ණි කියලා. ඒ නිසා අපේ ජීවිතයේ එක චිත්තක්ෂණයක් අත අසත්පුරුෂ භාවයට කාලකන්ණි භාවයට කිසිම විදියකට නොයාවා මේ ධර්මයත් ආ වූ ස්වකහාත ධර්ම ගුණය දැනගෙන ඇති තාත්‍රට අපි ස්වార్థයේ සලකාගෙන සත්පුරුෂයන් වෙලා සත්පුරුෂ සේවනයේ ලබාගෙන මේ ලැබුණා වූ ජීවිතයේ ගියාත්මට වැඩිය තව වඩා වඩා ආස්වාක්ඛාති ධර්මගුණය අවබෝධ කරගන්න අපි සෑම සිළු දිනාටම ශක්තිය දහිතේ බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් නැවත කරන්න බලාපොරොත්තු වෙනවා සිළු දිනාටම සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ